අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවටයි රැස්ලා ඉන්නේ ධර්ම දේශනා වාරයයි සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝසෝ භික්කවේ බිකු සංගේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති තස්ස චිත්තං න නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානායාති තී කරුකටේතු අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ චේතෝ කීල සූත්‍රය අනුව චරවචනාංශේ විස්තර කරන කෙලස් තවන බැර ඇති ආතාපනම් වීර්ය කැමැති කෙනෙක් ඉන්නවා නම් භාවනාවට අනුയോഗ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් භාවනාව නිතිපත සතත අභ්‍යාසය කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ප්‍රධාන වීරිය කෙලස්තවන වැර ඇත කර ගැනීමට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා විසින් ඒකට බාධා කරන කෙලස් කසට නැත්තම් උල් එහෙම නැත්තම් බන්ධන අවබෝධයක් ඇති කර ගන්න ඕන. ඉතින් ඒ අවබෝධය ඇති කරගෙන ඒ කෙලෙස් කසට නැත්තම් ඒ හිතේ තියෙන උල් එහෙම නැත්තම් ඇඟට තියෙන මේ බන්ධන අයින් කරගත්තට පස්සේ Tamante හිතුවමන අපිට ආතාප වීර්ය ඇති කරගන්න පුළුවන් කෙලෙස් සවන වීර්ය හිතුව විදියට කාලය යොදවන්න පුළුවන් අනුയോഗය භාවනා අනුയോഗ වීම සඳහා නැත්නම් සාතච්ඡාය කියලා කියන්නේ නිතිපත භාවනා කරන්න පුළුවන් එතකොට ප්‍රධාන වීරිය ඥාන සම්ප්‍රයුක්ත වීරියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍ය ප්‍රමාණයට භවනා කරගෙන යනකොට මේ චේතෝ කීල කියන හිතේ මේ උල් නැත්නම් මේ කසට කෙලස් එහෙම නැත්නම් මේ බන්ධන අවදියෙන් ගියොත් කොයි කොයි තැන්වලදීද මෙව හම්බ වෙන්නේ නැත්නම් කොයි කොයි ආකාර සටහන් තියනවද කියන එක තමයි මේ බුදුරජාණන් මේ චේතෝ කීල සූත්‍රයෙන් සඳහන් කරන්නේ ඒකෙන් අපි දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි සරුවචන් වහන්සේ විදුවෙන් සැක කරනවා. විචිකිච්ඡාව කරනවා. ඒ වෙනුවෙන් ඉවසලා කටයුතු කරන්න කැමති නැහැ. එහෙම නැත්නම් ඒ කෙරේ පහදින්නේ නැහැ. එතකොට අපි මොන බාධාවක් ආවත් ඒ කෙරේ ඉවසලා කටයුතු කරන්න බැරි ගතිය නිසා කරහරින ගතියක් එනවා. සාටන පාවා දෙන ගතියක් එනවා. එහෙම නැත්නම් අතරමැග වැර නතර කරන ගතියක් වෙනවා. ඒ වගේම තමයි ਸਰවඥ දේශිත ධර්මයේ පිළිබඳ සැක කරනවා නම් තෙපර බානවා නම් ඒකට ඒ ධර්මයේ උද්දේශා ඉවසලා කටයුතු කරන්න බැරි නම් ධර්මයේ පිළිබඳ පැහැදීම ඇති වෙන්නේ නැත්නම් එතකොටත් එයාට ඇති වෙන්න භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. නිතිපතා භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. භාවනානු යෝගී වෙන්න බෑ. ඒ වගේම ප්‍රධාන වීර්යය එන්නේ ඉතින් ඒ දෙකට පස්සේ තියෙන්නේ බුදුරජාන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ කිව්වට පස්සේ අපි හිතා ගන්න පුළුවන් සංඝයා කෙරෙහි අර වාගේම සැක සංකා ඇති වෙන්න පුළුවන් ඉවසන් නැති ගතියක් එන උනුරුස්නා ගතිය විතරලා බොහොම ඉක්මනට සංඝයා පිටපත විනිශ්චය කරන වෙලාවල් එන්න පුළුවන් නැත්නම් ඒක පහදින් නැති ගතියක් එන්න පුළුවන්. ඉතින් ඒක පේන්නේ නම් අපි මේ භාවනා කටයුත්තක් කරනකොට ඒක නිකන් විශ්වවිද්‍යාල පාඩම් පන්තියක් වගේ කරගෙන යනකොට උකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන සැක සංකා කොහොමද අපේ බාධා අපට බාධා වෙන්නේ? එහෙම නැත්නම් මේ බුදුහාරු ගන්නපු මේ දර්ශනයට මේ මේ බුද්ධ ධර්මයට එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව සැක කරනවා නම් කොහොමද අපිට බාධා වෙන්නේ? බුදුජාණන් වහන්සේ අනුගමනය කරන සංඝයා සක සංකා කරනවා නම් සංඝයා කෙරේ නුරුස්නා ගතිය ඇති කරනවා නම් ඉවසන් නැති ගතිය එනතම් පැහැදීම නැත්තම් කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද අපි ඉස්කෝලේ යන කාලේ ඒ විද්‍යාපන්ති වල ඉන්නකොට විද්‍යා අධ්‍යාපන දෙනකොට හැම වෙලාවෙම මේ විද්‍යානුකූල සොයා ගැනීම කරන ලද විද්‍යාඥගේ නම කියලා එයා මෙන්න මේ මූලධර්මය ඉගැන්නුවා. ඒ මූලධර්මය අනුව මේ මේ නිෂ්පාදනද ලෝකෙට අවිල්ල තියෙනවා. සමිති සමාගම් තියෙනවා. මෙන්න නිෂ්පාදනය. කියලා අපිට තර්මොස් කියන මිනිස්සයා උෂ්ණත්වය පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා උෂ්ණත්වය වැඩ කරන ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර පිළිබඳ දැනගත්ත නිසා යා උණුතර බෝතලේ හැදුවා. අද අපිට උණුසුම රැක් ගන්න පුළුවන්. ඒ නිසා අපි උණුතර බෝතලේ පාවිච්චි කරන හැම වෙලාවෙම ඒකට තර්මස් ෆ්ලාස්ක් කියලා දාන්න තර්මස් නෝන ෆ්ලාස්ක් තුස් තියෙනවා. ඒකෙදි ඒ විද්‍යාඥයට ගරු කරනවා පන්ති කාමරේ. ඊට පස්සේ ඉගෙනගත්ත ක්‍රමය මොකද්ද? මේ තාපය මෙතන මෙතන ගමන් නොකරන වැඩ කරන්නේ කොහොමද? ඒ නිසා එයා තාපේ ගමන් කරන ක්‍රම තුන හඳුනාගෙන කඩලා දැම්මා. එතකොට අපිට උණු වතුර ටිකක් තියාගෙනවා. එතකොට අපි දැන් දැන් උණු වතුර බෝතලේ තර්මස් කම්පැනි මෙහෙමයි වැඩ කරන්න කියලා අපි ඉගෙන ගන්නවා. නමුත් අපිට තර්මස් පිළිබඳව එච්චර ගෞරවයක් එන්නේ නැහැ නේ. ඕක කිව්වට. ඌ සුද්දා. අපිට ප්‍රශ්න නැහැ. අපි කඩේට ගිහලා චීන උණු වතුර බෝතලයක් ගත්තාම තර්මස් කුලියට ගත්තා වගේ. ඉතින් අද බුද්ධ ආගම පාවිච්චි කරන්නත් කට්ටිය අන්න ඒ වගේ. මේක පාඩම් පන්ති ඉගෙන ගත්තාම අපිට මේක හරියයි අයි හරියන්නේ නැත්තේ කියලා මේක බුදුරජාණන්සේ කියනවා මේකෙදි ඒක කරන්න බෑ. ඒක සොයා ගන්නාලද ගෞරව කර ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රද්ධාව නැතුව මේ විද්‍යානුකූල නිෂ්පාදන වගේ වෙළඳ භාණ්ඩයක් නෙවෙයි මේක. ඒ වගේ මේ බුදුරජාණන්සේ පෙන්ලද ධර්මයේ න්‍යාය නම් පැහැදිලි දර්ශනය ඒ පිළිබඳ යහ කල්පනා නැතුව අපි මේ දඟලන්න ගියාට අපිට ඒක පිටිබඳව පරිපූර්ණ දැනුමක් ලබන්න බෑ. ඒ වගේ මේක මෙතෙන් දෙනකන් ගෙනාපු දැනටත් භාවනා මේ මේ කටයුතු කරන ඉස්සරහටත් ගෙනියන සංඝයා පිළිබඳව ඒ දිය යුතු ගෞරවේ නොදී මේ දේ කරන්න බෑ කියන එක බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නවා. අද ආ මේ 2016 ජූලි මාසේ 21කනේ. අද මේ වෙනකොට සංඝයා කියන අදහසට අපිට තියෙන අපි අර්ථකථන දෙන්නේ කොහොමද? සංඝ කියන වචනෙට. ඉතින් ඒක පිළිබඳව අපිට මේ වචනේ ඇහෙනකොට මතුවෙන්නේ ආදර ගෞරවයක්ද නැත්නම් අපිරියාවක්ද එහෙම නැත්නම් අපිට අදාළ දෙයක් නැහැ කියලා පැත්තකට වෙන එකක්ද කියලා බැලුවොත් ගිහියෝ අතරත් ඒ වගේ සංඝ කියන එක පිළිබඳව මති මතාන්තර තියෙනවා පැවිද්දෝ අතරත් තියෙනවා ඉතින් ඒක නිසා ඒක කොහොමද අපිට මේ පරියන්කයට බලපාන ඒක කොහොමද අපේ සක්මනට බලපාන ඒක කොහොමද අපේ ආධ්‍යාත්මික ජීවිතයට බලපාන්නේ කියලා අපිට පේන එක බොහෝම අනියමාර්ථයෙන් බලපාන කාරණාවක් වෙන්න ඇති කියලා. මොන් මෙතෙන්දී චේතෝ කීල සූත්‍රයේදී ਸਰවචන්සේ සඳහන් කරනවා යෝසෝ වික්කවේ බික්කු සංගේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති සම්පසීදති යම් කිසි කෙනෙක් මානෙනී මේ සංඝයා සැක සංකා කරනවා නම් සංඝයා විසෙයි නොයවසන සුළු නුරුස්නා සුළු ගති පානවා නම් පහදින් නැත්තම් එයාගේ හිත කද්දාවත් භවනාට නැමෙන්නේ වෙලාව හම්බුණත් භවනා හරියන්නේත් නැහැ අනු භවනානු යෝගී වෙන්නෙත් නැහැ නිති අභ්‍යාස පත්ත ගන්නත් බෑ තමන්ගේ පූර්ණ ශක්තිය වීර්ය ශක්තිය ඉස්මතු කර ගන්නත් බෑ ඉතින් මම හිතනවා අද භවනා ලෝකේ මේ ආතප්පාය අනුയോഗාය සහතච්ඡාය ප්‍රධානාය කියන කරුණු හතර බැලුවොත් අපේ භවනා ජීවිතයට නැත්නම් අපේ සබ්‍රක්‍මකාචාරී ජීවිතේ නැත්නම් Brahmacharyaට අපිට ඇයි මේ එක දිගටම ගත්ත වීර්ය දිගට ගෙනියන්න බැරි? බෝධිලිම වාගේ ටිකක් දුර දූවගෙන ගිහිල්ලා ඔළුව ඔල්ලෝල්ලා ඉන්නවා ආයතරයක් වෙලා ආයෙ ටිකක් දුවනවා ආයෙ නතර වෙනවා මේක කරගෙන යන්න බෑ ඉතින් අපි හිතන විදිහට අපි අපි උපරිම සහයෝගය දීලා උපරිම මේකට කැමැත්ත තියෙනවා නමුත් මේක ආතාප වීර්ය දිකට යන්නේ නැහැ මගට ගිහිල්ලා උලම් බහිනවා බැටරි බහිනවා අනුയോഗාය මේ ධර්මයත් එක්ක ඉදිරියට වැඩ කරනකොට අපි යෝගයට වැඩිය බොහෝගේ වැඩි කරනවා භවභෝග සම්පත් හා සුඛෝපභෝගී වට දෙන්න හදනව වෙනුවට අනුയോഗ වෙලා නිහතමානී වෙලා ප්‍රයෝජනේ සලකලා අපි කටයුතු කරන වෙනුවට මේ භාවනා කරන ගමන් රට්ටු කරන සුඛෝපභෝගී දේවල් වලට අනිමාර්ථයෙන් උදව් කරනවා. ඉතින් අපිට තේරෙනවා එක පැත්තකින් මේක අඩුපාඩුවක් මොකද අසුවිරු ඥාන තියෙන නිසා නම් වලක් කරන්න බෑ. අපි කොහොමඩක්වත් සුඛෝපභෝගීතර කැමැත්තක් තියෙනවා. ඒ යෝගී වෙන එකනට භෝගී වෙන්න බෑ භෝගී වෙන එකනට යෝගී වෙන්න බෑ භෝගී කියලා කියන්නේ සුඛෝපභෝගී වෙනවයි කියන එක යෝගී වෙනවයි කියලා කියන්නේ ඒ ප්‍රයෝජනේ සලකලා බොහෝමත්ම අර පරිමැත්මෙන් යුක්තව අපි බණ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් වගේ කටයුතු කරන ගතිය. එනිසා අපි කොච්චරක් එන්නේ එන්නේ එන්නේ මේ විදිහට යෝගී පැත්තට වැටෙනවද අනුയോഗ වෙලා නැත්නම් භෝගී වෙනවද කියලා අපිට පේන්න පටන් ගන්නවා අපේ ජීවිතය අපි එකට යෙදෙන්නේ බොහෝමත්ම හිමීට. අපි පුළුවන් තරම් බලනවා සාමාන්‍ය ක්‍රමයට භෝගී සම්පත් ත්‍යාගන භවෝග සම්පත් ත්‍යාන සුඛෝපභෝගී වෙලා පුළු පුළුවන් වෙලාවේ භවනා කරන ඉතින් අපිට පේනවා ඒක yaadෙන්නේ නැහැ. ඒක ගැම්ම අල්ලන්නේ නැහැ. ඒක තොරණයකට නගින්නේ නැහැ. ඒ නිසා සාතච්ඡාය නිතිපතා කරන්න බෑ. මොකද අපිට මේ අපි ලං ගෙවල් වල තියෙන උපකරණ සෝදාන්න පිරිසුදු කරන්න නඩත්තු කරන්න ගොඩක් වෙලා යනවා. ඒතර අපිට ඉඳගෙන භාවනා කරන්න වෙලාවක් එන්නේ නැහැ. ඒක නිතිපතා කරන්න වෙනවා. ඒතර භාවනාව අමතක වෙනවා. එවනේ භාවනා නිතිපතා කරන්න ඕනේ. ඒ උපකරණ නඩත්තු කරන එක වෙනුවට භෝගී සම්පත් නඩතු කරන වෙනකොට යෝගී සම්පත් නඩතු කරනකොට සතත අභ්‍යාසී කියන හැමදාම මම මෙන්න වෙලාවට මෙච්චරක් භාවනා සඳහා කාලය ගත කරනවායි කියලා නිතිපතා භාවනා කිරීම කරන්න පුළුවන්. කරන්න බෑ අපිට තියෙන දහසකුත් එකක් රාජකාරී ඒ රාජකාරී ඔක්කොම කාමයේ දනවන දේවල්. නමුත් මේක කෙරෙන්නේ ඒ වාගේම පදානාය කියලා අපිට භාවනාවේදී හොඳට අරමුණකට එල්ල වෙච්ච වෙලාවක හිතේ පුදුමාකාර ශක්තියක් තියෙන බවත් ගොඩාක් පිරිසිදු වෙන්න පුළුවන් බවක් තියෙන බවත් නමුත් ඒක හැම වෙලාවෙම හිටින්නේ අපේ හිත මේ নানা ආකාර අනිකුත් කෙලෙස් එක කෙලසිලා යනවා ඒතකොට අර හොඳට අරමුණු ඒක රස වෙලා එන වෙලාවක අපිට තියෙන අර උනන්දුව ධෛර්යය අර කෙලසිච්ච වෙලාවේ නැතුව යන නිසා මේ ප්‍රධාන වීරිය පතන් වීරිය කර්මන්නේ නැහැ කර්තු කෘත්‍යයට එල්ල වෙලා නැහැ ඉතින් මේකට හේතුව සංඝයා කෙරේ තියෙන සැකකිරීම කියලා අපි මේ සම්බන්ධතාවය හොයාගත්තොත් අපි මේ සංඝයා කෙරේ කරන සැකකිරීමක් තියෙනවා නම් අපිට මේ විලංගු වදිනවා. අපි කොර වෙනවා. අපිට මාංචු දෙම වගේ වෙනවා. අපිට හිතේ උල්ලනුනා වගේ වෙනවා. ඇහි කටු වගේ වෙනවා. ඒ නිසා අපිට කොයි වෙලාවකරි සැක නැතුව සංකාවක් නැතුව ඇදහිල්ලකින් යුතුව පැහැදීමකින් යුතුව සංඝහැදියා බලන්න පුළුවන් නම් ඒක මතක තියාගෙන භාවනා කරන්න කරන්න වැඩි වෙන දෙයක්. මුද පට පැවිදි වෙන්න ඉස්සෙල්ලා මයිලක තිබුණේ සංඝයා පිළිබඳව සම්මුතු සංඝයා පිළිබඳ බොහොම තුච්ච හැඟීමක්. කිසිසේත්ම තමගේ චර්යාවට හැදිරෙන්නේ නැති සංඝයාදියා බලනකොට මම හැමදාම උසුළු විසුළු කරනවා. මම ගොඩක් දැක්ක විශ්වවිද්‍යාලයේ සංඝයා. ඒකදී සංඝයා කරන වැඩ දැක්කනම් එහෙම අපිරහිත. මං හිතුවේ ඒක මේ සිල්පදයක් ඉල්ලගෙන කඩන්න ඕනේ නෑ ගන්න තුන එක හිටියන ඉවරනේ. ඉතින් ඒක නිසා අන්තිමට දැන් මේ සතිය හඳුනලා දුන්නාට පස්සේ දැන් මට හිතුණා දැන් කොහොම කෙරුවක්වත් ඔය නොදකින් නොපතන් කියව සංඝයා වෙන්න වෙනවා මට කියලා. පැවිදි වෙන්න වෙනවා. ඒක හරියට වමාරලා ආපහු කනවා වගේ. කොච්චර අමාරු වුණාද මට අවුරුදු 7-8ක් මම මෙච්චර බැනව හිටපු සංඝයාට මම මෙතන දැන් යන්න එපායි මේ මේ මේ සෙනගත් එක මේත් එක්ක ඉන්න එපායි කියන එක හිත හදා ගන්න යනකොට මයිත් එක්ක බැනපු සංගමේ කට්ටිය මගෙන් ඉල්ලීමක් කරා මෙච්චර සංඝයාට බැනපු කෙනා දැන් පැවිදි වෙන්න කොහොමද හිත හදාගත්තේ කියලා දේශනක් දෙන්නේ කියලා. ඉතින් මං කිව්ව ඇත්තටම මම සංඝයා කියනකොටම හිතුවේ රහතන් වහන්සේලා කියලා. සියලු කෙලෙස් ප්‍රහාණය කරපු 100%ක්ම සිල් රැකිය යුතු පිරිසක් කියලා හැබැයි මම ඉස්සරහ පිට සිල්පත කඩනවා. මන් දන තරම්වත් වැඩ කරන්නේ ඒක නිසා මට පේන්න තිබුණේ මොකටද ඔය මේ බොරුවට සමාදම් වෙලා කරන්නේ නැත්නම් නිකන් හිටපල්ලා කියන අදහස. නමුත් මට දැන් තේරෙනවා සංඝයා කියන්නේ මිනිස්සුෝ జాතියක්. උත්සාහයක් හරි කරන්නේ ඒගොල්ලෝ විතරයි. ඒගොල්ලෝ උත්සාහය කැඩෙනවා. මාත්‍ය නැදන්නේ තෙන්නේ. ඉතින් ගිහි කණ්ඩායම මට චෝදනා කරා මෙවැනි හේතු කාරණා දැක්වීමකින් ගීගේ අතහරින තරම් හිත හදාගන්න පුළුවන්ද කියලා. මම මට මේ වෙච්ච දේ මම මේ කියන්නේ. මං ඉස්සර සංගයදියා බැලුවේ ජාතික ජෝකර්ලා කියන්නේ. රට කලඹන රට විහිළු කරන උසුළු විසුළු කාර්යවල. මමත් ඉතින් දැන් යන්න හදනකොට මට සිද්ධ වෙනවා කොහොමෙන් හරි මේගොල්ලන්ගේ තියෙන වටිනාකම ඉතින් මල්ලකොට ඇත්තටම ඉන්නවා අර කැලේ මැදේ ඉන සද්දන්ත කුමාරි වංශේ ඇත්තු වගේ වටිනා සංඝ පිරිස් ඉන්නවා. අපි දකින්නේ සාමාන්‍ය එළියට බහලා ඉන්න පිරිස්. ඉතින් ඒගොල්ලන්ගේ හැංගිලා තමයි අර වටිනා සංඝයා ඉන්නේ. ඒ නිසා සමස්තයක් වශයෙන් අර එක සංඝයා වංශේ නමක් කරන සේවි මුළු සංඝ પરම්පරාවටම නම්බුවා. ඒ නිසා ඒගොල්ලෝ පිළිබඳව හිත හදාගන්න වෙනවා. අමාරු. ඒක අමාරුයි මොකද හේතුව අපි සංඝයාගේ දේවල් නාදි මුච්චති ඉවසන්නේ. ඇයි මෙහෙම සංඝයා මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ කියලා අපි පණින්න හදනවා, දඟලන්න හදනවා. වතුරට බහපු එක තමයි දන්නේ ඇයි දඟලන්නේ කියලා. මොකද ජීවල කපාන යන්න ඕනේ. ගොඩ ඉන්න කාට තේරෙන්නේ නැහැ ඇයි මේ වතුරට බහපු එක නටන්නේ කියලා. බහින්න ගිය විදිහට තමයි තේරෙන්නේ. මේක තෙල්ලමක් නෙමෙයි කියලා. ඉතින් සාමයි ළඟ දැනටත් සංඥා විවේචන කරන ගතිය 100ක් නැහැ කියලා කියන්න බෑ. නමුත් අපේ මේ මීටිගල හිටපු ඒ ඥානරම ස්වාමීන් වහන්සේත් බුරුමිති මන් දැක්ක බුරුමි පණ්ඩිත සංසේ දැක්කට පස්සේ තේරෙනවා ඔබ දැකුමෙන් මා පින් කළ බව හැඟුණි. ඔබ වහන්සේලා දෙන්න මා දැක්කට පස්සේ මම කොච්චර සංඝයාට බැන්නත් මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා. ඒ තරම්ම මේ ශාසනයේ තේරුම් අරගෙන ඔය කොන ಜಾති කවුරු කරත් තමන්ගේ චරිත රැකගෙන પરම්පරාවට පුළුවන් තරම් මේවා කියාගෙන දෙන සංඝයා වහන්සලා ඉන්නවා. ඒකට වෙන්න මට පුළුවන් උනේ අර සංඝයා කරේ තිබුණ කහට අයින් කරලා <clears throat> මම මුන්දලා ගහට වැටෙන්න ඕන කියන අදහස ගත්තට පස්සේ ඒ යුගයේ මගේ ජීවිතේ මහ පෙරලිකාර යුගයක් මොකද කට කට්ටච්චෝලිකවට මම සංඝයාට බැන බැන හිටියේ මං හිතුව භාවනා මධ්‍යස්ථාන කියන්නේ ගිහි භාවනා මධ්‍යස්ථාන ඒක සංඝයාට එන්නවත් දෙන්නේ නැහැ එහෙම කරලිවල බැවිදුනාට පස්සේ මට තේරුණා ওই කට්ටේ වනින් නැතුව සංඝයා ඇතුළට යන්න නැතුව සංඝ ගුණ බලන්නත් බෑ. පිටින්තර බැලුවට මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ශාසනයක සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ඉස්තරා කරගෙන යනකොට පැවිදි වෙනව නම් හොඳයි. ඒක ඇති දෝෂයක් නෑ. අඩු ගාණ එහෙම නැත්තම් මේ පැවිද්දෙක්ගේ පැවිද්ද තුල තියෙන අභියෝගතා ටිකත් ඒ සියේදී මේක පවත්තගෙන යෑම පිළිබඳවත් පැහැදීමක් ඇති වෙන්න ඕන. ඒ වෙනුවෙන් ඉවසන ගතියක් තියෙන්න ඕන සංඥාවේ. ඒක කියන්නේ අගාරා අනගාරාච උබෝ අඥාඤ්ඤ නිස්සිතා. ආරාදයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං. මේ සද්ධර්මය මේ ශාසනය රැකෙන්න ගිහිගේ අතහැරපු අයත් ගිහිගේ අතහැරපු නැති අයත් අඥාඤ්ඤ නිස්සිතයි කිනකා කෙරෙහි උපනිශ්‍රය වෙලා මේ ශාසනය රකින්න ඕන. මේක තනිකරම ගිහින් කරන්න බෑ. තනිකරම පැවිද්දන්න කරන්න බෑ. ඒ නිසා ගිහින් කෙරෙහි තියෙන්න ඕනේ සංඝයා කෙරෙහි අනුකම්පාවක්. සංඝයා කෙරෙහි සංඝයාත් දැනගන්න ඕනේ අපි කොච්චර අභිඥා ධ්‍යාන මාර්ගඵල ලැබුවත් බත් ටික තපයන්නේ ගිහියා. ඒ මනුස්සයා ඒක තපයන්නේ දහසකුත් එකක් මහන්සි වෙලා. උදාහරණයක් වශයෙන් කියනනම් ඒ දවස්වල මේ හිටපු ස්වාමීන් වහන්සේලා දෙනමක් මෙතනින් පාරට බහලා යනකොට එතන දෙපැත්තේ කුඹුරු වල ගොවියෝ හානවලු ඉතින් ඉතින් වැඩිමාල් ස්වාමීන් වහන්සේ මේ මිනිසුන් බලන්න කොච්චර තණ්හාවක් තියෙනවද මේ පොළවත් කඩාන සත්තු කූඹි ටික මේ පණුව ටික කොක්කුත් කද්දී මේ මහාන්ති වෙලා දඟලන්නේ පට්ට අවුවේ කොච්චර තෘෂ්ණාවකින්ද කියලා ඒ අනික හාමුදුරුවෝ කිව්වලු ඔය හාමුදුරුවෝ හම්බ කරලා ඉස්සලාම දෙන්නේ බුද්ධ පූජාවනේ. දෙන්නේ නැතුව කන්නේ ඔය ගියෝම නැටුවට දහසකුත් ආදී එලාන කටයුතු කරාට එමිසු බුද්ධ පූජාව තියලා සංඝ පූජාව තියලා තමයි කන්නේ තමයි මහන්සියනේ අපට. පහත් කළ සලකන්න එපා. මොනවද මොන රසාව කරත්. ඒ මනසේ යම් කිසි කොටසක් බුද්ධ පූජාවට තියෙනවා. යම් කිසි කොටසක් සාසන රසාවට තියෙනවා. යම් කිසි සංඝපස්ථානය කරනවා. ඒක සංඝය හදන්න නැත්තම් සංඝයාගෙන් යනුකම්පා වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන සංඝයා වුණත් එහෙම නැත්නම් භාවනා නොකරන සංඝයා වුණත් එහෙම නැත්නම් ගිහියෝ වුණත් හැම වෙලාවෙදීම දැනගන්න ඕනේ මේ પરම්පරාව පවතින්නේ මේ සංඝයා අතර. ඉතින් සංඝයා વિશે ඔක්කොගෙම තියෙන වැරදි ඔක්කොම අරගෙන කතා කරන්න පටන් අරගත්තොත් ගියෝ කතා කරන්න ගියාට ගියෝ තාම වතුරටවත් බහැපු නැති කට්ටිය. සංඝයා කියන්නේ කොහොම හරි වතුරට බහැලා. ඉතින් ඒ නිසා ඒ කෙරෙහි දැන්ට වතුරට බහැලා දීවල කපාගෙන යන මේ සංඝයා කෙරෙහි පැවිදි සංඝයා එහෙම නැත්නම් පැවිදි නැති සංඝයා කියලාත් කියත හැකි. ඒ නිසා බණ භාවනා කරන අය ඒ ගෞරවයේ තිබීම පිළිබඳව අද විශාල ප්‍රශ්නයක් තියෙනවා බුද්ධ ආගමේ. බටහිර ලෝකේ සංඝ සංස්ථා පිහිටන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනනම් ඇමරිකාවේ කවුරු පින්න පාති ගිහිල්ලා ආවුනොත් හිරේ. ඒ හිඟන්න බෑ. පින්න පාති යනවා කියන්නේ පිඩු සිඟ යනවා කියන එකනේ නීතියෙන් තහනම්. සිංගප්පූරුවේ හිඟන්න බෑ. ඒක නීතියෙන් තහනම්. ඒ නිසා සංඝයාට යැපෙන්න වෙන්නේ ෆ්‍රිජ් එකට ගෙනත් දාන ටික පිටිසල් දාසේ දායකයෝ ගෙනත් දෙන තම්බගන කාලා තමයි ජීවත් වෙන්නේ. අපිට වගේ පින්න පාති කියලා කරගන්න බෑ. ඒ වගේම අපිට මේ තියෙන විදියට සිව්පස දායකයෝ ඇවිල්ලා අපි හැරෙනකොට මොනවද ශාංශ ඕනේ කියලා අහන ගතියක් එහෙ නැහැ. ඒ සංඥා එතන තියෙන ක්‍රියාකාරී තරඟකාරී ජීවිතය කවුරුත් නැතුව යැපෙන්න වෙලා තියෙනවා. ඉතින් අපිට මේ හිතලා දොස් කියන්න නම් පුළුවන් ඒ සංඥා කිසිම මේ චාරයක් නැතුව වැඩ කරනවා. නමුත් ගිය ඇත්තෝ විඳින විඳිල්ල මං ගියේ පාර ඇමරිකාව යනකොට ඉස්සල්ලාම ගියේ නිව්යෝක් බුද්දිස් විහාරේ ඒකෙත් තිබුණා එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය කියලා පොඩි උත්සවයක්. තිනකොට ඒක හාමුදුර කෙනෙක් කියනවා මම මේකට ආවේ මීට අවුරුදු 20කටත් ඉස්සර වෙලා ඒ කාලේ අපි සිවුර ඇඳගෙන එළියට බැසින උඩි ලෝගුවක් දාගෙන බැස්සේ මොකද මේ සිවුරට කෙල ගහන බයිනෝ මේ මොකද්ද කියලා දන්නේ අපි ඔළුවට කැප් එකක් දාගෙන තමයි එළියට යන්නේ සංඝ ගතිය පෙන්වන්න බෑ. ඒකට බික්කු බෝධි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කතා කරලා කියනවා ඒ ශාන්සේ යුදෙව් ජාතික භික්ෂුන් වහන්සේ නම ගියාට පස්සේ අහනලු උඹ කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා අහනවලු. මේ සූට් එක ඇඳගෙන යනකොට අහනවලු you are you a guy or a girl කියලා. කවුරක දැකලවත් නැහැ සංඝවංශනම. ඉතින් උද්දීතෝට කියන බික්කු බෝධි ස්වාමීන් වහන්සේ කියන මං ඉතින් ඇහුණට නැහැ වාගේ දැක්කට නොදැක්කා වගේ පියවරේ හිත තියාගෙන ෂේප් වෙලා යනවා කිය. මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කිය. ඉතින් දැන් එහෙම නැහැ. දැන් නිව්යෝක් යනකොට දූවනයිල කාර් කරන්තර කරලා අහනවලු ස්වාංශ මේ ඔබ වහන්සේ නෙමේ බික්කු බෝධි ආමල කොහෙද වටින්නේ? කොහටද යන්න ඕන කියලා මට පුදුම හිතෙනවලු. ඒ මිනිස්සු දැන් ටික ටික ටික ටික භික්ෂුන් වහන්සේලා අඳුනගන්න. ඒ යැපෙන්න බෑ. භික්ෂුන් වහන්සේලාට මේ මේ වාගේ යැපෙන්න බෑ. ඒ වුණාට භාවනා මේටදී ජයට යනවා. මේ වාගේම නෙවෙයි. මේ මිනිසුන්ට මේ උපදේශ පන්තියක් දුන්නොත් එහෙම ආය කචෝචු ගන්න දැන කතා කරන්න පෙවොත් කතා නෑ තමයි. සිල්පදයක් කියලා දුන්නොත් එච්චර තමයි. දැන් අපේ කට්ටියන් අහනවනේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ සිල් ගන්නකොට අටසිල් සමාදන් වෙලා හැන්දෑවට කෑවට කමක් නැද්ද කියලා හතක්කින් ෂේප් වෙන්න බැරිද කියලා අහනවනේ. මට මේ මේ බඩේ දවිල්ලක් තියෙනවා. ඒ මිනිස්සු එනං එන්නේ නැහැ. ඒගොල්ලෝ දන්න මේකේ අටසිල් අටසිල් මෙන්න සීමාව එන්නේ නැහැ. මෙතනදී බොහෝම ලස්සනට කරනවා. නමුත් ශාසනයක් පිළිටන්න විදිහක් නැහැ සංඝ ශාසනය පිළිටන්න නැති නිසා. ඒ නිසා මේට වැඩිය දැන් මේ වගේ පිරිසක් දැක්කොත් එමේ ඒ රටක ෆොටෝ එක හරි මේ භාවනා මධ්‍යස්ථානික ස්වරූපේ මේකයි කියනකොට හිතා ගන්නවත් බෑ. ඒගොල්ලන්ගේ ওই සුදු ඇඳිල්ලක්, පාපට දැබිල්ලක් මොකුත් නෑ ආවා. හරියට වෙලාවට වෙලා භාවනා කරුවා ගියා. දැන් අපේ පැත්තේ එනකොට අපි කියනවනේ පිරිසුදු ඇඳිපෙන් ඇඳිලා එන්න, බාපනේ දාන්න, අනික් කණිට වෙන්ව ඉන්න නීති. ඒගොල්ලෝ නෑ කරන දේ කරනවා. ඒකට හොඳ කතාවක් කිව්වා ඔය මේ වෙලින්ටන් වල තියෙන බෝධි ඥානේ හාමුදුරු යා ටොරන්ටෝ කැනඩාවේ හාමුදුරු කෙනෙක් ඉඳලා හිටලා මං යනවලු කැනඩාවට ගියාට පස්සේ දැන් හොඳ වස්තින හාමුදුරු කෙනෙක් මටත් වැඩිය වැස් තියෙනවා ඉතින් ඒ ශාන්ත කියනවා පන්සලට සිංහල බෞද්ධයෝයි බුරුම කට්ටියයි හැමදාම උදේ 10 12 වෙනකන් ඇවිල්ලා දානෙත් හදලා දීලා බුද්ධ පූජාත් තියලා මල් පහන් ටිකත් හදලා 12 වෙනකොට දුවනවලු ගෙදර. හැන්දවරේ සුද්ධ ඇවිල්ලා මුළු ආසන ඔක්කොම සුද්ධ කරලා භාවනා කරනවා. ඉතින් බැරි වෙලා හරි අපේ කට්ටියට මේ බස් එක පමා වෙලා හරි හිටියොත් එimhe අහනවලු අර කට්ටිය ඇතුලේ මොකද අර කරන්න කියලා අහනවා. සුද්ධ භාවනා කරන දැකපම සිංහලයා ගිහිල්ලා අහනවලු මොකද අර කරන්නේ? ඉතින් මේ හමුදු කරනවා ඒකට කියන්නේ භාවනා කරන කියලා. ආහා හොඳයි හොඳයි හොඳයි කියලා යනවලු. බැරි වෙලා හරි සුද්ධෙක් 12ට ඉස්සලා આવත්තොත් මේ කවුද ඇවිල්ලා කෑ ගහන්නේ මෙතන? බලන්නකො එහෙන ගෝසාවක් නේ. ඒකට ලොකු ආමගෙන ඕගොල්ලෝ තමයි කණ්ඩ දෙන්නේ කියනවලු. හා හා හොඳයි හොඳයි කියනවලු. කවදාකවත් දෙගොල්ලෝ එකතු වෙන්නේ නැතිලු. අරගොල්ලෝ කණ්ඩ දෙනවා අනිගොල්ලෝ කාලා භාවනා කරනවා. දෙගොල්ලෝ අතර කිසි සමිතියක් නැහැ. මොකද සිංහලයි ක්‍රමේ තමයි බත් වේලා කන්න දෙන්න හරියට. හැබැයි භාවනා කරන්න ගියොත් බඩ යනවා. පාචනේනවා. දැම්ම බෑනේ ස්වාමීන් වහන්සේ අපි ඒකට මේ මෛත්‍රී බුදුහමරේනකම් මේ පාරමිතා පුරනවා. සුද්ධයෙන් ආපුවම කියන්නේ මට කවුරු කන්න දුන්නත් එකයි නැදත් එකයි මං ආවට පස්සේ කෑ ගහන්න එපා. මං ඇවිල්ලා භාවනා කරනවා. ඉතින් මේ දෙකොල්ල අතර මේ සම්බන්ධතාවය ඇති වෙන කල්ප කීයක් ඇයිද කියලා හිතන්න. අපි ලංකාවේ පැත්තෙන් බලනකොට අපි ගමනේ අපි දන්නවා බනින්න කවුරක්වත් නැත්නම් සංඝයාට බනින්න හරි සංඝයා ඉන්නවනේ. ඒක කන සංස කියනවා කැත නැතුව බනින්න ඕන නම් අහසටයි සංඝයාට බනින්න ඇති වෙන්න බෑ නේද මොකද සංඝයා ගණන් ගන්නෑ. නමුත් මේ නිසා අපිට භාවනාව කරගන්න බැරි වෙනවා කියන කතාව බුදුහාමුදුරුවෝ කියනකොට අපිට සිද්ධ වෙනවා සිල්වන්ත හාමුදුරුවන්ටයි සර්පයාටයි ගින්දරට රජපැටියත් එක්ක සිල්ලම් කරන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා සිල්වන්ත වුණාට පස්සේ පුංචි කියලා භික්ෂුවක් පුංචි කියලා සලකන්න එපා. රජපැටියා රාජ්‍යත්වයේ ලබන්න ඉන්න කුමාරයා පුංචි කියලා ගණන් ගන්න එපා. ඔක රජ වුණාට පස්සේ අර කෙරුවාගේ උල තියෙනවා. සර්පයා පුංචි කියලා ගණන් ගන්න එපා. ගින්න පුංචි කියලා ගණන් ගන්න එපා. ඒ නිසා ඒකට ගෞරවයෙන් කටයුතු කරන්න. මොකද මේ මේ හිටියට අනික් දවසේ උන්ට මොන தත්වෙටපත් වෙයිද දන්නේ ඒ වගේම හිතන දැන් මට ගිහි වෙඳගෙන සංඝයාට බැනබනා හිටපු මම පැවිදි වෙන්න හදනකොට මගේ හිතේ පරිවර්තනයක් වෙන්න එපා. ඒ පරිවර්තනය කවදා හරි ඕගොල්ලන්ගේ හිතෙත් වෙයි නම. ඕගොල්ලන්ට කවදා හරි ඒ පැවිදිම නොවුනට සියන්නිකයි හරි රාමඤ්ඤනිකයි නොවුනට මේක අතහැලා දාලා යන්න වෙනවනේ. ඒ නිසා එදාට අපි කටවරද්දගෙන තිබ්බොත් කටේ තියෙන nari වන්දන රෙද්ද පල්ලෙන් බයිනෝ කියලා තමයි කියන්නේ. ඒ නිසා භාවනා කරන පිළිස් දැනගෙන කටයුතු කරන්න ඕනේ මේ සංඝ ගුණ. සංඝයා කියලා අපි ඇත්තටම මිස බාබුර සිවුර වැඳගත්ත කට්ටිය හිටියට සංඝ ගුණ ටිකක් තියෙනවනේ බුදුහාමුදුරු දේශනා කරන සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ මේ ලෝකේ තියෙන ඕනම රැකියාවකට විශාල සුදුසුකම් ඕනේ ඒව අතර රැකියාව නතර බුදු මීර්ෂාවක් තියෙනවා professional jealousy නැන්ත ඔක්කොගෙම හොඳම ජොබ් එක තමයි මහානකම සුපටිපන්න ඔය තියෙන ඔක්කු ඕනම දෙයකට වැඩිය ඊට පස්සේ උජුපටිපන්න හොඳ නෙවෙයි සංඝයා කියන්නේ වඩා හොඳ. උජූච සූජූච සාමීච පරිපන්න සංඝයාන සංඝයා තියෙන සම්මුතිය මොකද්ද? ඒකට ගැට කරලා කටයුතු කරනවා. ඥාය පරිපන්න. ගියන්නේ ඒ ගිහි සමිතිය වලට එහෙම ಗುಣ ප්‍රකාශයක් බුදුජානන්සේ කරන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් ජීව වේවා පැවිදි මේ පිරිමි වේවා ගෑනු වේවා එයා නිතරම සුපටිපන්න ගතියෙන් කටයුතු කරන මේ ධර්ම කෙලෙස් දුරුවන් කිරීම සඳහා ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය ප්‍රධානමන්්වාය කියන විදිහට මේකටම යෙදিলা ගත කරනවන කට හොදලා සංගය කියලා කියන්න පුළුවන්. ගිහි වුණා. යම් කෙනෙක් ඒ සුපටිපන්නව ගත කරනවා. කියන්නේ ප්‍රතිපදාවට අනුയോഗ වෙලා කටයුතු කරනවා. උජුපටිපන්න දවසින් දවස දවසින් දවස වක්‍ර මාර්ග අමතක කරලා ෂටගති අමතක කරලා මායාවී ගති අමතක කරලා ඍජු මාර්ගයට වැටෙන බව තමයි තේරෙනව නම් ඒත් ගිහි වුණත් පැවිදි වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් සංඝ කියන නමට ගැලපෙනවා. සාමීචිපටිපන්න බුදුජානන්සේ දීපු න්‍යාය පත්‍රයක් තියෙනවා. එහෙම නැත්නම් විනය පද්ධතියක් තියෙනවා. කවුරු හරි උවමනාවෙන් ඒ විනය පද්ධතිය සාදරෙන් බාර අරගෙන ඒකට අනුව කටයුතු කරනවා නම් පවතින සංඝ සාමුච්‍ය සම්මුතිය වගේ ඒ සාමීච ප්‍රතිපන්න ගතියකට ගිහි වෙදලා කරතයි. ඥාය ප්‍රතිපන්න මේ ලෝකයේ තියෙන භෞතික ඥාන එහෙම නැත්නම් ලෞකික නිර්මාණශීලීත්ව එහෙම නැත්නම් ප්‍රගමණය කියලා තියෙන අපි ඉදිනදා අපේ ජීවිතය අපේ ඥාන වඩනවනේ. නමුත් පුදුජානන්සේ දේශනා කළ තුන ඒ ඥාන මාර්ගයෙන් අපි භෞතික වර්ධනයක් සිද්ධ වෙනවා නම් ලෝක වඩක කියන නම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ ලෝකීය වර්ධනය. සීල සමාධි ප්‍රඥා වර්ධනය නෙවෙයි ලෝක වඩකෝ බුදුන්ස කියනවා ලෝක වඩකෝ සුසාන වඩකෝ ඒගොල්ලෝ බෝ කරන්නේ සුසාන භූමි විතරයි. ಜಾතිය බෝ කරනවා ಜಾතිය මැරෙනවා. සංඝයා ඉන්නේ ඒ જાතිය බෝ කරන වැඩේට රෙවේ. ඒ නිසා සංඝයා කරන වැඩේ ന്യാය පරිපන්නයි. ඉතින් ගිහි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා කවුරු හරි සුපටිපන්න උජුපටිපන්න ന്യാය පරිපන්න සාමීච්‍ය පරිපන්න වෙනවනම් ඒ කෙනාටයි මෙතන සංඝයා කියලා කියන්නේ. ඉතින් ඒක මගේ ජීවිතයේ ගිහි කාලේ මට මතකයි. මම ඔය ඔය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වෙලා පැවිදි වෙන්න ඕන කියලා හිතාන ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා පුළුවන් තරම් කෙලින්ම බුදුරජාණන් වහන්සේ කියවලා තියෙන එක ශක්ති ප්‍රමාණෙන් කියවන්නේ කියලා. ඉතින් ඒක සඳහා මම කරුවේ ඒ මජ්ක්‍ධිම නිකාය පොත් ටික අරගෙන පුළුවන් තරම් කියවන්න බැලුවා. ඒ අපි ගත්ත සූත්‍රයත් මජ්ක්‍ධිම නිකායේ තියෙන ඔය අපි කියවන චේතෝ කියලා සූත්‍රය. ඉතින් කියන හැම එකක්ම බුදුහාමුදුරුගේ තියෙන්නේ යෝසෝ භික්කවේ භික්ඛූ කියලා භික්ෂූන් පිළිබඳ භික්ෂූට කතා කරන්නේ. එතකොට මම ගිහියා මට හිතෙනවා නේ බුදුහාමුදුර අපිට මොනවක්වත් කියලා නැහැ. ඔක්කොම කියලා තියෙන ගිහියන්න පැවිද්දන්න විතරයි. අපි නිකන් අතපල්ලේ වැටිලා වගේ. ඉතින් මං ගිල්ලේ සුබතරම හැමදෙරණ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ ගිහියන්ට කියපු බණ ওই 84000ක් ධර්මස්කන්ධේ මොනවත් නැද්ද කියලා. ඇයි මහත්යා කියලා. ඊට පස්සේ කම ඔක්කොම කියලා තියෙන භික්ෂුන් වහන්සේලාට. නෑ නෑ එහෙම ගන්න එපා. තමන් මේ ප්‍රතිපදාවේ ඉන්නවනම් ඒව ගත්තර කමන්නේ නෑ. මට කිව්වා කියලා ගත්තර කමන්නේ. මට එච්චරම හිත දුන්නේ නැහැ මේකේ. මම බුරුමේ ගියාට පස්සේ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා බුදුරජාන් වහන්සේ භික්ෂු කියන්නේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන ඕනම කෙනෙක් භික්ෂුවක්. එතෙන් යනකොට මම ඇත්තටම පැවිදි වෙලා. එතකොට මේ සංසාර බය දක්නා කෙනා සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එකට සූත්‍රාණු සූත්‍ර පිටකයේ හැටියට භික්ෂු කියලා කියනවා. ඒක නිසා එහෙම කෙනෙකුට කට වරද්දා ගන්න යන්න එපා. යම් කිසි කෙනෙක් සංසාර බය දැකලා කටයුතු කරනවා නම් මුස්ලිම් මිනිස්සෙක් වෙන්න පුළුවන් කතෝලික මිනිස්සෙක් වෙන්න පුළුවන් මස්සද්දෙක් වෙන්න පුළුවන් මොකා වුණත් ඒ වැරදි කරන ගමන් වුණා සංසාර බය ඇති වෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ මේ මිනිස්සේ ශක්ති ප්‍රමාණයෙන් එකෙන් ගැලවීමට කටයුතු කරනවා නම් අපි යාව පහත් කරන්න ගියොත් එහෙම වෙන්නේ මොකද්ද අර සිල්වත් භික්ෂුවත් එක්ක සෙල්ලම් කරන්න ගිහලා ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න ගිහලා සර්පෙක් එක්ක සෙල්ලම් කරන්න ගිහලා රජ කුමාරෙක් එක්ක සෙල්ලම් කරන්න ගියා වගේ පටලැවෙනවා ඉතින් එතකොට ආතප්පමන්්වාය, අනුയോഗමන්්වාය, සාතච්චමන්්වාය, පදහනමන්්වාය කියනව පටලවෙන්න වටන් ගන්නවා. ඒ නිසා මේ බණ භාවනා කරන ඕනම කෙනෙකුට උපරිමයෙන් උදව් කරන්න. ඊමන්සේ වැඩ ගන්න පුළුවන් නොගන්න පුළුවන් ඒක වෙනම දෙයක්. නමුත් අපි ඒගොල්ලන්ට චෝදනා කරන්න ගිහිල්ලා අදහන් නැතුව අපි දොස් කියාගන්නේ. ඉතින් ඒ නිසා භික්ෂුවක් විසේ හරියට පිළිහිටන්ඩ තමන් භික්ෂුන් හා සමානව බණ භාවනා කරනවා නම් මේ ශාලාවේ මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට වාරිලා තව මෑණිවරු හිටින එකට වෙලා භාවනා කරන කොච්චර ලස්සනද අපි ඔක්කොම নানা ආකාර වශයෙන් කිව්වට අපිත් එක්ක එකතු වෙලා දාන ටික වරඳනවා අපිත් එක්ක ඉඳලා භාවනා කරනවා අපිට තේරෙනවා ඒගොල්ලෝ ලොකු ආදර්ශයක් පිටට ඇති කරන නිසා අපි ඒගොල්ලෝ ඉස්සර තියාගෙන යනවා ඒක හරිය ලස්සනක් මේ භාවනා කරන සමාජයේ. ඒක නිසා භික්ෂුන් වහන්සේලා කෙරෙහි කියලා කියන්නේ මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා පුරන කෙනෙක් විෂයෙහි සැක සංකා ඇති කරලා තියෙනවා නම් ඒ විෂයෙහි ඉවසන් නැති ගතිය, නුරුස්නා ගතියක් යනවා. පහදින් නැති ගතියක් ආවනම් තමනුත් ඒ පාරේ යන කෙනෙක් විදියට කටු කරෝසන වැටෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ වෙලාවේදී ඒගොල්ල කරන පවුලෙන් Taman ගා ගන්න යන්න එපා. ඒ ගුරුමේ ස්වාමීන් වහන්සේ, පන්දි ස්වාමීන් වහන්සේ භාවනා කරන්න යනකොට මේ චේතියංගන ධම්මාචරි විභාගේ පාස් කරලා චට්ට සංගායනාවේ ඕසාන පරිේෂණ ඕසාන සංශෝධන මණ්ඩලේ සමාජිකයෙක් වගේ ඉඳලා තියෙනවා. අවුරුදු 26 වෙනකොට සෑහෙන උගත්කමක් ඇතුව. ඉතින් ඒ ශාන්සේ ගියලු මහසිසාරට ඔය ශාන්සේ කාට භාවනා කරන්න. ඔය කතා කරන්නේ ඉතින් බොහොම දැන් අවුරුදු 50කට විතර ඉස්සල්ලානේ. ගිහිල්ලා හිටවලු දැන් මේ භාවනා මධ්‍යස්ථානට ආපු සංඝයා හරියටම විනය රකින්න ඇති. හරියටම පිසිදු ඉන්න ඕනයි කියලා බැලූ බැල්මට භාවනා කරන්න ඇවිල්ලා ඉන්න සංඝයාගේ කිසිම චාරයක් නැතිලු. අර විනය රීති රකින්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ තුළ මේක කොහොමද වෙන්නේ? දැන් මම මේ ඔච්චර ඉගෙනගෙන ඉවරලා අන්තිර කොහරි භාවනා කරන්න ආවා. මේ සංඝයා තුළ මේ මේ මේ මේ ඒ විනී නීති රැකෙන්නේ නැහැ. ඉතින් හරියට තරහ යනවලු. භාවනා නොකරන සංඝයා නෙවෙයි භාවනා කරන සංඝයයි කියලා. ඉතින් භාවනා මොන විදිහින්වත් අල්ලන්නේ නැතිලු. අල්ලන්න විදියක් නැහැ. මොකද තමන් එක්ක භාවනා කරන කට්ටිය හරියට නීතියට කුරුලට වැඩ කරන්නේ. ඉතින් මේ සංසය දවසක් හීනේ මේ කාමරේ ඉන්නකොට භාවනා කර කර ඉන්නකොට මේ කල්පනා වුණාලු මේ භාවනා කරන්න ආපු සංඝයාවත් චාරයක් නැහෙනි. සතිමත් නැහෙනි. නැවතිල්ල වැඩ කරන්නේ නැහෙනි. විනය රකින්නේ නැහෙනි කියනකොට නිකන් උපමාවක් හිතට ආවලු. අපි ඔක්කොම හමුද මැද පුංචි බෝට්ටුවක නැගලා ඉන්න පිරිසක් මට මේ කියන ඒ හාමුදුරන්ට පේනලු ඈතින් විශාල කුණාටුවක් එනවා. දැන් මේ කට්ටිය දන්නෙත් නැහැ මේගොල්ලෝ රුවල් දිගේ අරගෙන තාම මොහොතේ එහෙ මේ ඇවිදවිද ඉන්නවලු. නමුත් ඒගොල්ලන්ට පේන්නේ නැතුළු විශාල අනතුරක් එනවා බේරෙන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මම කෑ ගහන්න පටන් ගත්තලු මගේ බෝට්ටුවේ ඉඳගෙන අනික් අයට රුවල් බාගනිලා එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර කරගනිලා ඔය කුණාටු ආවොත් ගහගෙන යනවා කියලා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තලු අහල පහල තියෙන බෝට්ටු වලට. හදිස්සියේ බලනකොටලු දැක්කේ මගේ රුවලත් තාම දිගාරපු ගමන්ලු. අනුන්ට කෑ ගහනවා මේ රුවල බාගනින් කියලා මගේ රුවලත් සම්පූර්ණ ඊට පස්සේ ඉතනලු මේ අනුන්ගේ සීනි කිරිල්ල පැත්තක තියලා උඹ උඹේ රුවල බාගනින් කියලා. එදාම පහුවෙන්දා කමටහන් සුද්ධ කරන්න ගියාම ෂුවේ හුමින් සෑඩෝ කතා කරලා කිව්වලු මේ අනුන් පව් කරාට තමන් හිතතර කරගන්න යන්න එපා. එහෙම කරන කෙනාට බාහන හරියන්නේ නැහැ කියලා. ඉතින් මේ සයිඩෝ හිතවල මගේ හිත දැකලාද කිව්වේ කියලා. ඊට පස්සේ හිතාගත්තලු ඒගොල්ලන්ගේ වැඩේ තිවිච්චයි. මං ආවේ මගේ වැඩේ කරගන්න කියලා ඒ තමන්ගේ දෙයට හිත යොදලා සුමාන දෙකයි කිව්වා භාවනා කරේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන වලට ගියාම භාවනා කරන අය ගියාම අපි අන්තිමට මේ මේ චේතෝ කියලා අන්තිමටත් තියෙන්නේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා વિશે द्वේෂය ඇති කරනවා නම් අපිත් එක්ක එකට භාවනා කරන අනික් අය කෙරෙහි ඒගොල්ලන්ගේ අඩුපාඩුකම් දැකලා නුරුස්නා ගති එනවනම් භාවනා හරියන්නේ නැහැ. ඒක මේ අත්තකිලමතාන යෝගේ කාංශයක්. අපි හිතනවා භාවනා මධ්‍යස්ථාන ආටපස්සේ සීරම නිකම් මැට්ටෙන් හදපු බුදూరు වගේ එහෙම ඉඳගත් ඇරේ ඉඳගෙන හැල්ලෙන්න පෙරලෙන්න නැතුව 100ක් සීල රැකගෙන සමාධිය ප්‍රඥාව තියෙන්නේ නැහැ මේ ඔක්කොම මනුස්ස ශරීර. එක එකන එක එක මට්ටම් වල ඉන්නේ. ඒ නිසා Tamange මට්ටමින් අනින් හිතන්න යන්න නරකයි. Taman දැනගන්න ඕනේ ඒ කෙනත් කවදා හරි හැදෙයි. ඒ නිසා ඒ අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න ගිහිල්ලා විශේෂ මේ සංඝ සමාජයේ අනවශ්‍ය විදියට ඒගොල්ලන්ගේ දොස් නිසා Taman හිත නරක කරගන්න එපා කියන්නේ. ඒ වාගේම බුදුජානනාංශයේ ඉන්න කාලේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ආජීවකේ ප්‍රශ්නයක් අහනවා මේ ලෝකේ හරියට සාස්ත්‍රෝරු ඉන්නවා එක එකන එක එක ප්‍රතිපදා කියනවා නෝ කොයි එකද හරියක කියලා ඉතින් ආනන්දමන කෝලී ඒක එහෙම කියන්න පුළුවන් ස්ථිර ක්‍රමයක් නැහැ එමෙත් මට මෙහෙම කියත හැකි උඹ තෝරගන්න ගුරුවරයා කියන දේ කරන කරන දේ කියන නම් හරියන්න ඉඩ තියෙන වැඩි පරදින්න ඉඩ තියෙන අඩුයි. එකක් කියනවා එකක් කරනවා නම් එන ඉතින් ඒ වැඩි විශ්වාස කරන්න බෑ. ඒක නිසා ඇසුරු කරලා බලපන් ඔබ තෝරගන්න ගුරුවරයා කියන දේ කරන කරන දේ කියන යථාවාදී තථාකාරී අතහාකාරී තථාවාදී දෙක ඒ ගුරුවරයාගේ ඔබ පළවෙනි ගෝලයා වෙන්න එපා Taman යන්න ඉස්සෙල්ලා යා ළඟ දැනටමත් පැහැදිච්ච ගෝලයේ ඉන්නවද කියලා බලන්නයි කියලා කියනවා. එතකොට සෑහෙන අරසාවක් තියෙනවා. මට ඉස්සෙල්ලා යම් කිසි කෙනෙක් අඳුරගෙන තියෙනවා. ඒගොල්ලෝ ජීවිත පරිත්‍යාග කරලා තිනවා. ඒගොල්ලෝ ඉන්නවනම් Tamanට තෝරාගත්ත ගුරුවරයා පිළිබඳව නරක පැත්ත අඩුයි. හොඳ පැත්ත වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඇසුරු කරලා බලන්න කියනවලු මේ ගෝලියෝ අතර එක්කෙනෙක්වත් මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් ඉන්නවද කියලා. එක්කෙනෙක්වත් අවබෝධ කර නැත්නම් නරක තැනකට ගිහිල්ලා තියෙන්නේ එක්කෙනෙක් හරි අවබෝධ කරලා තියෙනවනම් විශ්වාසය ඇති කරගන්නයි. ආනන්දහමතුරු කිව්වේ නෑ බුදුහාමුදුර ගාවට යන්න කියලා. ආනන්දහමතුරු ගිහිල්ලා කිව්වේ නෑ අපි බුදුහාමුදුර වෙනකොට දැන්නමත් පැවිදිලා ඉන්නේ කියලා. ආනන්දහමතුරු කිව්වේ නෑ අපි ළඟ ඉන්න ඕන තරම් සෝවන් වෙච්ච කට්ටිය කියලා. යාගේ ඇස්සරවල දුන්නා. යම් කිසි ශාස්ත්‍රුන් වහන්සේ නමක් යම් කිසි ධර්ම ක්‍රමයක් අපි පිළිගන්න නම් ගුරුන් වහන්සේ කියන දේ කරන්න ඕන කරන දේ කියන්න ඕන. තමයි යන්න ඉස්සෙල්ලා ගුරුවරයා කෙරේ පැහැදිච්ච පිරිසක් ඉන්න ඕන. අපි කියන්නේ සංඝයා ඉන්න ඕන. ඊට පස්සේ සංඝයා තුළ එක්කෙනෙක්වත් ධර්ම අවබෝධ කරලා තියෙනවා නම් ඒ නිසා අපි පැවිද්දට යන්න හෝ භාවනා කරන්න යන්න ඉස්සෙල්ලා ඒ වෙනකොට භාවනා කරන ඉන්න පිරිස අනුව තමයි අපිට සාස්ෘණ වංශي කොහොම ඇද්ද ධර්මයේ කොහොම ඇද්ද මොකද මේ අපිත් එක්ක සමව වැඩ කරන කට්ටිය මේ ලෝකේ තියෙන ප්‍රශ්නත් වලට මුහුණ දෙමින් අපි වගේම වැඩ කරන පිරිසක් නේ. ඒගොල්ල අපිට කලින් වැඩ පටන් ගත්ත පිරිසක් නේ. ආන්නේ විදිහට මේ සංඝයා කෙරෙහි ඒ ಗುಣ දක්නා ගතිය එන්න පටන් අරගත්තට පස්සේ අපේ සිංහලයේ තිබුණේ ස්වාමි දරු ඒ කුල దేవතාවෝ ගමන කුමාරයා යුද්ධ කරන වෙලාවේදී කුල දේවතාවෝ කියලා කිව්වේ. ඒ නිසා මේ කුල දේවතාවන්ට සරකන සැලකිල්ල නිසා මුළු ජාතියම නැගිට්ටා. ලෝකෙට හිටපු ප්‍රධානම ජාතිය බවට පත් වුණා සිංහලයා. අද මොකද වෙලා තියෙන්නේ? අද ලෝකේ වැඩිම සීදීනස ගන්න ජාතිය බවට පත් වෙලා තියෙනවා. වැඩිම සීදීනස ගන්නේ ලංකාවේ. මොන විදිහින්වත් නැගිටවන්න බෑ මොකද පැවිද්දන් කෙරේ ගිහියෝ පිහිටක් නැහැ. ගිහියන් කෙරේ පැවිද්දෝ පිහිටක් නැහැ. එකිනෙකා කෙරේ අන්‍යෝන්‍ය භාවය නැති වෙච්ච නිසා අපි අතර විශාල අවිශ්වාසගතයක් පහළ වෙලා තියෙනවා. ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් ඔය අනගාരിക ධර්මපාලතුමා සෑහෙන ප්‍රයත්නයක් ගත්තා. ඔය නිදහස් ලබන කාලේ එහෙම නැත්නම් කියනවා 1938 48 වෙනකොට තෑහෙන බෝධිලක් වියදම් කරලා තෑහෙන තමන්ගේ දැනුම වියදම් කරලා ඔක්කොම කරලා කිව්වේ මොකද්ද මට සංඝයා ප්‍රශ්නමක් ඉන්නවනම් මට සංඝයා ප්‍රශ්නමක් ඉන්නවනම් මට ලෝකෙ හොල්ලන්න පුළුවන් කියලා. ඒ කියන්නේ තට්ටේ ගහගත්තේ සූරු පෙරවගත්ත කට්ටිය ප්‍රශ්නමක් හිටියේ නැහැ කියන එක නෙවෙයි මේ කතා කරන්නේ. මේක මෙච්චර සෙනග හිටියට හුඟක් එච්චර හරීම හොඳ සංඝයා වුණ එක්කෙනෙක් දෙන්නෙක් හිටියත් ඒ පුදුමාකාර බලයක් තියෙනවා. ඒ නිසා භාවනා කරන එක නිතරම බලන්න ඕනේ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන මේ සූවිසි ගුණයන්ගේ තියෙන බලය තේරුම් අරගෙන අපි ක්‍රියාකාරකම් වලදී අපි සංඝයාගේ තියෙන ගුණ විශේෂයෙන්ම සුපටිපන්න, උජුපටිපන්න ආදීයේ ගුණ ටික අව탁සීරු කරන්න පටන් ගත්තොත් ඒ අව탁සීරු කළ පුද්ගල වශයෙන් ඒ සංඝයාට දොස් කියන්න පටන් අරගත්තොත් ඉතින් ඒ කෙනාට පිහිටන්න නැතුව යනවා. අපි සිංහලෙන් කියන්නේ භාවනා පිහිටන්න නැතුව. ඔය මේ රට්ටපාල ස්වාමින් වහන්සේ කතාව ගත්තොත් ඒ ස්වාමින් වහන්සේට සරුවච්චන් වහන්සේ කියපු බණක් ඇහෙනවා වීදියට ගිය වෙලාවක වෙන වෙළඳ ව්‍යාපාරයකට තේරෙන්නේ කොච්චරද කියනවනම් ඒ ශාන්සේ තේරුම් ගන්නවා බුදුහාමුදුරෝ දේශනා කරන එක ඒ Brahmacharya අංග සම්පූර්ණ කරන්න ගිහි අතාරින්න ඕනේ මේ දැකපු ගමන් මේ බණ අහපු ගමන් ඉතින් ඊට පස්සේ ඒ ශාන්සේ ගිහිල්ලා අම්මට තාත්තට කියනවා මං ගියා සාස්ෘණාසලව බණ කිව්වා. උන්වහන්සේ කියන දේ වැඩේ කරන්නම් අම්මේ තාත්තේ මේ Brahmacharya රකින්න නම් සීරසියක් මං ගියා තාරින්න. මට අවසර දෙන්නේ කියලා. ඉතින් අම්මයි තාත්තයි කියනවා අනේ පුතේ මේ ආත්මතු પરම්පරාවේ අච්චෝ බූදලේ ඔක්කොටම ඉන්නේ උඹ විතරයි පිරිමි දරුවෙකුට. උඹේ මරණදීවත් අපි සතුටු වෙන්නේ නැහැ. ඉතින් පණ තීති ගිය ගියතරින් දෙන්නේ කොහොමද වෙන්නේ? ඊට පස්සේ ආයෙසරක් ගිහිල්ලා කිව්වා අවසරයි අම්මේ අවසරයි තාත්තේ ওই දෙන්නම මට ගීගියා තාරකමට විරුද්ධ වුණා. නමුත් මගේ ආසාවේ හෝ අවශ්‍යතාවයේ කිසිම අඩුවක් නැහැ. මම දෙවෙනි සැරේටත් තානවා. මට ගීගියා තාරකම දෙන්න. අම්මයි තාත්තයි කිව්වා දරුවා ඔබේ මරණෙදිත් අපි වෙන් වෙන්නේ බොහොම කනගාටුයි. ඒ නිසා ඔබ මේ පණ සීටි ගීගියා තාරනවා කියන එක බලපන් මෙච්චර මේ බූදලේ රජු රණ්ඩයි කියනෝනේ මේක. දෙන්නේ ඊට පස්සේ තුන්වෙනි වතාවේදී මේ අවසර ඉල්ලුවේ මේ වගේ හොඳට ඇතිරිලි දාපු පොලවක නෙවෙයි. නිකන් ගොම පොලවක වගේ. කුස්සියක. අම්මේ උඹයි තාත්තේ උඹයි දෙන්නම දෙසරයක් කිල්ලෝ මට අවසර දුන්නේ මට හොඳට මතකයි. මං තුන්වෙනි සැරේටත් ඉල්ලනවා. මේ වැඩි හරියට කරන්න ඕන නම් Brahmචර්ය රකින්න මට මට ගිහි අතාරින්න මට යන්න දෙන්න ඊට පස්සේ කිව්වා දරුවා වෙන්නේ මේක කරන්න බෑ උඹට මේ කියන්නේ අපිව තේරුම් ගන්න කියලා. එතරම් අර ඇතිරි නැති පොළවේ වැටලා කිව්වා එක්ක මරණ එක්ක ජීවිතය කියලා. ඊට පස්සේ අම්මලා තාත්තලා නෑ දෑයෝ ගෙනල්ලා යාළුවෝ ගෙනල්ලා මෙයා ඒත්තු ගන්නට ඇදුවා එක්ක මරණ එක්ක ජීවිතේ. ඊට පස්සේ යාළුවෝ ගිහිල්ලා කතා කරලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මෙයාට පැවිදිට දෙමු පස්සේ සිවුරු අරවුම් කියලා. එහෙම තමයි ගෑනු කට්ටිය හුඟ දෙනෙක් හිටයින් එහෙම තමයි. ওই සිවුරු ඇරියට ටික දවසක් ගියාම දවස් දෙකක් විතර ඉන්නකොට ගෙදර එනවා කියලා. මැනික්කේ මම ආයේ ගෙදර එනවා. ඔය කොච්චර තරහ වුණත් තරහ වෙන්න එපා මැනික්කේ මං ආයේ ගෙදර එනවා. ඒක වෙනව ඇත්ත තමයි. ඉතින් ඒ නිසා අර කට්ටියත් හිතුව ඔයකට යන්න දෙමු කියලා. මේ ආමතුරු කරපු දේ පැවිදි වුණා. පැවිදිලා ගම් බලාතර හුළඟක්වත් වදින්නේ නැත්නක ඈත පළාතකට ගියා. ඒක නිසා මම මේ කිව්වා තමයි බණ මෙතෙක් වෙලා මේ සංඝයාට දොස් කියන්න එපයි කියලා. එනිසා ඔය කවුරු හරි පැවිදි වෙනවනම් හුලං වදින පළාතකවත් නම් ඉන්න නම් එපා. මේ නෑයොත් එක්ක මේ මොනම දෙයක්වත් කරන්න යන්න ගව් 120ක් පයින්. නැත්තම් නම් කරන්න බෑ. මේ වෙලාවේදී මේ රට්ටපාල ස්වාමීන් වහන්සේට ඒ දුෂ්කර පළාතකට ගිහිල්ලා නැත්නම් දුර්ග ගමනක් ගිහිල්ලා රහත් වෙන්න පුළුවන් වුණා. දැන් ඊට පස්සේ ලොකු සද්ධාාවක් පහළ වුණා. මම ගිහිල්ලා මේක සරුවචනසිට ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඒකට ඒ දවස්වල තිබිලා තිනවා අඤ්‍ය භව ප්‍රකාශය කියලා. තමන් වහන්සේගේ සතුට ප්‍රකාශ කරන්නේ මේ ශාන්ති ආපහු ආවේ සවැත් නුවරටමයි අම්මයි තාත්තා ඉන්න වීදියට. අම්මයි තාත්තා ඉන්න නගරෙට. ඉතින් මේ ශාන්ති දවසක් බුදුහාමුදුරණත් කතා කළා. මෙහෙමයි කියලා හොඳයි බුදුරණන්සේ කිව්වා. හරිම බ්‍රහ්මචාරියක් තමක් සඳහා ගිහි ගත හැටියක් දැන් ඒක සාක්ෂාත් කරා. ඉතින් මේ ශාන්ති දවසක අර වීදියේ අම්මයි තාත්තා ඉන්නගේ සිටු මෙතන තියෙන වීදියේ පින්න පාත යනවා. පින්නපාතේ යනකොට ඒ gedara ඒ සිටුමාලිගාව දකින්නකොට සංඝයාට බයින. දැන් පහුගිය දවස්වල සංඝයාට හග්ගෙඩිය හග්ගෙඩිය කියලා අපේ ලංකාවේ කතාවක් ආවනේ. ඊටසල බණ්ඩාරනායක මහත්මයා පිටිපිලා සෝමපාලයි තාම මොකද්ද මොන ඒ දවස්වල සංඝයාට එළියට බහින්න බැද්දෙන්නේ නැහැ. වෙඩි තිබ්බේ බණ්ඩාරනායක මහත්මයා වෙඩි තිබ්බේ සිවුරක් අඳගත්ත කෙනෙක්නේ. ඒ බුද්ධ බුද්ධ රක්කිත. ඔය නම් කියනවා. එතකොට අපි දන්නේ ඒ වගේ තමයි අර ගෙදෙට මිනිහෙකුට ඒ ගෙදර මාලිගාවේ කිසිම කෙනෙකුට සංඥා පෙන්වන්න බෑ. කද්දාගත් පින්න පාතයක් දෙන්න දකින්නට කියනවා මේ යක්කු තමයි මගේ පුතා නැති කරගත්තේ. අරගෙන ගියේදී මේ ගෙදරින් පින්න පාතයක් දෙන්නේ නැහැ. මේ සංසි අපේක්ෂාවකුත් නැහැ. මේ සංසි ගියේ පහු කරගෙන යනකොට ගෙදර හිටපු දාසියක් ඊයේ නරක වෙච්චි රොටි කෑල්ලක් අරගෙන විසි කරන්න යනවා පාරහරා. එතකොට මේ ශාන්තිය කිව්වා නංගි නැගිඩිය ඔක විෂිකරන්න නම් යන්නේ මගේ පාත්‍රයට දාන්නේ කියලා. ඉතින් අර අම්මන්ගේ පාත්‍රය දාන ගමන් අතේ සලකුණු බැලුවා මේ මගේ ස්වාම පුත්‍රයානේ මේ රට්ටපාල කුමාරයන්ගේ එක පාරට ඇඳින්න. කකුල් දෙකත් බැලුවා ලකුණු සමානයි. මම මේකෙදි විහිළු කතාවක් කියන්නම් මේ මේ කතාව ටිකක් රසවත් වෙන්න ඕන නිසා. ওই මෛත්‍රී කියන කැපකාරයෙක් මේ ඔය ගමන් යනකොට ඌ කියනවා ඔය වගේ එක එක කතා ඉතින් ඌට නම්බුකාර වෙන්න මම ඒ කතා බනටත් කියනවා. ඒ ගෙවල් වල කියනවලු නරක් වෙච්ච විසි කරන්න එපයි කෝක හිත උදි බින්න පාදෙට දෙන්නකෝ තියාගන්නකෝ කියලා කියනවා. රොටි එහෙම නරක් වෙච්චාම විසි කරන්න එපා. අයියෝ මොකටද විසි කරන්නේ? හිත ඔය බින්න පාදෙට දෙන්න පුළුවන් කියනවා. ඉතින් ඒ වගේ එකක් තමයි වෙලා තියෙන රටවල් ආඳුර. කොහොම හරි මේ දරුවා පින්නපාත බෙදපු ගමන් ගිහිලා ස්වාමිතුට කතා කරලා කිව්වා අන්න අපේ ස්වාමි පුත්‍රය ඇවිල්ලා ඉන්නවා. මේ ඊට පස්සේ අර දැන් අම්මට තියෙන පුදුම තරහක් නේ සංඝයා දකින්නකොට ඒක ඒක වෙන්න බෑ පළයන් යන්නේ. නෑ නෑ මට හොඳටම විශ්වාසයි. මේ අපේ ස්වාමි දරුවන්. ඊට පස්සේ කොහොම යම් හේකින් ඇත්ත කියනවනම් මං වහාම ඔබ දාසක මෙම උදාහරණයි කියලා තාත්තට කතා කරලා කිව්වා ගිහිල්ලා පොඩ්ඩක් බලන්න රටපාල ඇවිල්ලා ඉන්නවයි කියලා. ඉතින් අර සෝහන්සේ එතකොට ගිහිල්ලා ඉස්සරහ තැනක කැඩිච්ච ගයක් අයිනේ ඉඳගෙන අර රොටිය වළඳනවා. තාත්තා දැන් සිටුතුමා ගිහිල්ලා කිව්ව මොන හද දෙයියනේ මේ මොන මගුලක්ද කරන්නේ බලපන් මේ හිඟාගෙන කාලේ වල මේ ගයක් කැඩිච්ච ගයක් ගාව ඉඳගෙන මේ නරකච්ච රොටියක් වළඳනවා. গিදර යංකෝ ඊට පස්සේ සෝහන්සේ කිව්වා අද දාවන ඉවරයි. ආයෙ ඊට පස්සේ දාහන බාර ගන්න. ආ එන හෙට දානෙට හොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ. කියලා දැන් පදාර්ථය පුතයි කිවිස ගන්න. ඊට පස්සේ මේ සෝහන්සේ පහුවෙන්ද යනවා ආරාධනාව හැටියට සිටු මාලිගාවට. දැන් එදාට යාළුවොත් ඇවිල්ලා පරණ ඇඹේනියන් පස් දිනක් ඉඳලා තියෙනවා. ඒ පස් දිනාටම නැන්දම කිව්වලු යම්මාකාරයකට හිටියොත් මෙයාට ගීගිය අතාරින්න පුළුවන් වෙයිද? ඒ ආකාරයට අඟරනකර දාන්න කියලා. දැන් ඒකනේ ওই රූපලාවන්‍ය සෙල්ලමේ කරන්නේ. යම් ආකාරයකට හැසිරුණොත් මේ ස්වාමීන් වහන්සේ ගීගේ අතාරීද ආන්නේ අඟර ඉතින් මේ කට්ටිය අර ඉතින් එම්ෙන් දාගෙන ඇවිල්ලා දැන් ඔන්න රූකට නැටුම පෙන්නනවා දැන් මේ ස්වාමීන් බලන්නට 11ම ආරයි දාන වේදන කතාවක් නෑ මේ කට්ටිය අවිල්ලිවල අහනවලු මේ හාමුදුරන්ගෙන් දැන් ඔය Brahmacharya රැකලා ගිහිල්ලා හම්බ කරන දිව්‍ය ලෝකයන්ට එතන සුරංගනාවියෝ අපිට වැඩිය ලස්සනද? ඒකට දොච්චර මේ ටටමලා භාවනා කරන්න කියලා. ඉතින් මේ ශාන්ති කරන නැගිනියනේ මගේ භාවනාව සුරංගනාවන් බලාගෙන යන්නෝ දිවි ලෝකෙට නෙමෙයි කියලා අර ඇම්බේනියන්ට නංගි කියලා කතා කරනකොට ඒ අම්මන්ඩිලාට කලන්ත ඇදලා වැටුණයි කියලා කතාවකුත් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජවනිකා ඉවරයි දැන්. ඊට පස්සේ අම්මයි තාත්තයි කරන දේ දැන් මේ දෙපැත්තේ කන්දවල් දෙකක් තියෙනවලු. ඒ කන්දේ තියෙන රෙදි කෑලි අරලා වැහුම් අරලා පෙන්නපුවාම සම්පූර්ණ තාත්තගේ પરම්පරාවෙන් අම්මගේ પરම්පරාවෙන් ආපු බූදලෙක්. ඊට පස්සේ කිව්වලු දැන් නිකමට කල්පනා කරන්න දැන් මේ සිවුරු ඇරලා මේක ඇවිල්ලා බාරගත්ත නේද මේ ඔක්කොම රාජසන්තක වෙනවා. දැන්වත් සලකා බලන්න බැරිද අපිට කොච්චර කනගාටු වෙන්න අප්‍රිය දායකයකට මුණ දීලා මැරෙන්න සිද්ධ වෙන්නේ සලකා බලන්න බැරිද කියලා ඉතින් මේ සාධිකවලු දැන් ඉනම් මම පින්න පාත යනවා දැන් මේ 12ට කිට්ටුවේ ගෙනනවා මේගොල්ලෝ තාම මේ නට නාටක. ඊට පස්සේ විජහාට කරපු දේ අර කයින් කළ පින්න පාත එකක් බෙදුවා. ඊට පස්සේ දාහනේ වළඳලා මේ ස්වාමීන් වහන්සේ එළියට යනවා ගාතාවක් කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මුව වැද්දෙක් මුවන් අල්ලන්න උගුලක් අටවන. අම්මොඩ අටවලා එකේ හොඳ රසමසවුලක් ගැට ගන්නවා. ඒ මුව ඇවිල්ලා ඒක කනකොට උගුල ගැසෙන්න ඕන. ඒකල මේ මුවවැද්ද ළඟ පඳුරක හැංගිලා ඉන්නවා. දක්ෂ මුවෙක් ඇවිල්ලා උගුල ගැස්ස ගන්න නැතුව රසමස උල කාලා යනකොට මුවවැද්ද ඇඬු කඳුලෙන් බලන් ඉන්නවා කියලා. මෙන්න සංඝයා. ඔය සංඝයාට මොන જાතියෙන් කාම භෝග, ලාභ සත්කාර සම්මාන සිලෝක දුන්නත් එයා හරියට ඇම විතරක් කාලා උගුර ගස්ස ගන්න නැති වෙන ජීවත් වෙනවා. උගල ගස්සගත්තොත් මෝවැද්දෙන් කිසිම අනුකම්පාවක් දෙතක් නැහැ. එතරම් තරි ගැහින්න ගන්න. නමුත් එම කහලා යන්න පුළුවන් නම් ඉතින් යෝගාවචරයේකට පැවිදි නොවුනත් ඉස්ටි වුණත් පුරුෂ වුණත් මෙන්න මේ ටික තේරෙනවා නම් මේ කාම ලෝකේ මේ කාම වස්තු වල කිසිම ප්‍රශ්නයක් නෑ අපට. හැබැයි කහපන් ඇම උගුල ගස ගන්න නැතු. සිල්වත් භික්ෂුවත් බේරෙන්නේ ඔතනින් තමයි. කම්බෝගී වස්තු ඕන තරම් තියෙනවා. ගියොත් ඇවිල්ලා පූජා කරනවා. පාවිච්චි නොකරන්නේ පාවිච්චි කරන හැබැයි කාගෙන කාගෙන යනකොට ඇතුලේ උගුල ගැසෙන තැනට එනකොට නැතර කරන්න දානවා. ඉතින් ඒ ගතිය ගිහි උපාසක මාත්‍රුන්ගේ උපාසකම්මලාගේ නෑ. ඒගොල්ලෝ ඇමතිබ්බ මිනිහට බයිනවා, උගුලට මිනිහට බයිනවා. ඇයි ගිය ගමම gediya පිටින් කාලා. හැම ගැසුණාට පස්සේ අනුකම්පාවක් වෙන්නේ නෑනේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න සංඝයා කියලා කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ උපක්‍රම දැනගෙන මේ ගිහි පාවිච්චි කරන දේවල් පාවිච්චි නොකරනවා නෙමෙයි. හැබැයි යා කවදාකවත් වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැහැ. හරියට එතෙන් ගිහිල්ලා දැනගත්තාට පස්සේ මෙතනින් එහාට මේ ඇතුලේ බිලියක් තියෙනවා. එහෙම නැත්නම් ගැසිලා තියෙන එක නතර කරන්න පුළුවන්. ඒ නිසා භාවනා ඉස්සරහට යන්න යන්න අපට තේරෙයි අපි පාහිර ලෝකේ ඉන්න මිනිස්සු මොන්න පව් කරත් මොන්න ඇටවිලි ඇටෙව්වත් මොන විදියෙන් අපිව හිතලා නන් නෙවෙයි දැපෙන දමා ගන්න හැදුවත් අපි අපේ සීමාව දන්නවනම් අපිට රසමසවුල කාලා උගලකට ගස ගන්න තු ඉන්න පුළුවන්. ගියත් අන්න මේක හරි අමාරුයි කියලා දෙන්නේ ඒගොල්ලෝ බනිනවා මේ කාමය දනවන වස්තු වලට බනිනවා ඒගොල්ලෝ. කාම දනවන දේවල් හදන මිනිසුන්ට බයිනවා. Taman ළඟ සීමාවක් නැහැ. Taman දන්නවනම් ඒ කොයි එකෙත් මෙච්චර කර කෑවට ප්‍රශ්නයක් නැහැ. මෙතනින් එහාට තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. ඉතින් බුදුජානකේ දේශනා කරලා තියෙන මේ ධර්මයේ තියෙන සූක්ෂම භාවය කොච්චරද කියලා කියනවනම් බුදුජාන වහන්සේට සිද්ධ වෙනවා ගිහියෝ දැක්කට වැරදි වශයෙන් සංඝයා තුල එහෙම දෝෂයක් ඇත්තේ නැහැ සංඝයාට මේ ටික භාවනා ඉදිරියට කරගෙන යන්න පුළුවන් කියලා. බුදුහාමුදුරු ඉන්න කාලේ ඒ මේ කිඹුල්ලත්පුරේ හිටියා ධරකාණි කියලා උපාසක මහත්තයෙක්. උපාසකෙක් නෙමෙයි උපාසක තකතක රාබෝතල් දෙක දෙක කෙනෙක්. බොන්න එකමලු වැඩි. ඉතින් අන්තිමට මරුණට පස්සේ බුදුරජාණන් කියනවලු මෙයා සෝවන් වුණා. මෙයා මේ ආර්යයන් වහන්සේ නමක් විදිහට මරුණා කියලා. ඒතර රජකම කරන්නේ මම මේ බුදුරජාණන්සේගේම එන්න තිබුණු රජකමනේ මහානාම රජුරෝ. මහානාම රජුරෝ සාක්කිය සීර මඬ ගන්න ගිහිල්ලා කිව්වල බුදුහාමුදුරන්ට ඔබ වහන්සේ කියනනම් සරකාණි සෝවාන් කියලා මුළු සාක්‍ය ජනපදයේම සෝවාන් වෙන්න ඕන සංස මේ මනුස්සගේ වැඩිම බොණේක. බුදුරජාණන් කියන බල මොනවා කෙරුවත් සරකාණි මරුනේ සීක පුද්ගලෙක් වශයෙන් කියලා. එනිසා සංඝයාට පේන ගිහියන්ගේ පැත්තෙන් බලනකොට බෙබේ බොනේකේ. ඒ පුංචි කාලේ අපි කියන දේ තමයි උපාත කතා කතා කර ආબોතල් දෙක දෙක කියන කතාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නා මේ කොච්චර කෙරුවත් මෙයා නැතිුනේ සෝවන් වෙලයි කියලා. ඉතින් මහසි සාදු ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා මේ සාධක පෙන්නලා ගිහියෙක් බැලුවනම් පේන තැන මනසේ බොන මිනිහෙක් විදියට. භාවනා පැත්තෙන් බලනකොට මරණ මොහොතේ කොහොම හරි එයාගේ හිත සංකාරූපක ඥාණයෙන් එහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක දකින්න බෑනේ. ඒ වගේම තව තැනක තියෙනවා ඒ උපාතකම්මගේ බාප්පා හරි ෂෝක්. තාත්තා බොනෝ. නැත්තම් ජඩ වැඩ කරනවා. බුදුදෙන දෙන්නම මරණට පස්සේ මේ ළඟට ගිහිල්ලා බුදුදෙනසේ අහනවා මිගසාලා. ඒ අම්මන්ගේ නම මිගසාලා. ඉපදිලා කියනවා හොඳට දඟලපු බාප්පා දිවි ලෝකෙ ගිහිල්ලා උඹේ හොඳයි කියන තාත්තා අපායේ ඉන්නේ කියලා. අර අම්මන්ඩිට නේද ඉතින් කොච්චර කේන්ති යන්නේ නැද්ද මේ තාත්තා ඉන්නකම් හොඳට හිටියා ඔය මනසේ අපායේ ගිහිල්ලා. අර වෙච්චකලු බාප්පා දිවි ලෝකෙ ගිහිල්ලා. ඉතින් මේ මනුස්සයා ආහාරවලට කියනවා බුදුරජාණන්සේ තරහ වෙන්න බෑම කිව්වන්ට ගෑනුන්ට තියෙන්නේ හැඳි මිටි මොලේනේ කියලා. ඕගොල්ලන්ට මනින්ද තේරෙන්නේ මේ මිනිස්සයා කවුද අමනුස්සයා කවුද කියලා. භාවනා කරන කෙනෙක් මේ ජීවිතේ දිහා බලන හැටි මේ ගිහියෝ එහෙම නැත්නම් මේ ලෞකික ආකල්පිත ඉන්න මිනිස්සෙක් ඒක දිහා බලන හැටි බලනකොට මේ අතර විශාල වෙනසක් තියෙනවා. ඒ වෙනස හැම වෙලාවෙම ගිහිව භාවනා කරන අයගේ වාසියට හිටින්නේ නැහැ. අවාසිත හිටින්න ඉඩ තියෙනවා. ඒ නිසා තව කෙනෙක් ගැන විනිශ්චය කරන්න ඉස්සෙල්ලා පරිස්සම් වෙන්නයි කියලා දෙනවා. අඹ උපමාව ගන්න කියනවා නැත්නම් විලක උපමාව ගන්නයි කියනවා බුදුහාමුදුරුවෝ. සමහර අඹ જાති අමු වෙනකොට කහ පාටයි ඉදෙනකොට වෙන පාටක්. තව සමහර අඹ જાතිනෝ ඉදෙනකොට අමු කොට කොළ පාටයි ඉදෙනකොට කහ පාටයි. ඉතින් කහ පාට අඹ ගෙඩියක් දැක්කට පස්සේ ඉදිලද නැද්ද කියන්න බෑ. විලාඩ් වගේ જાතියක් නම් අමු ඉදෙනකොටත් කහ පාටයි. කියන්න බෑ. මේකෙන් වතුර වලක් තියා බලපුවාම මේක ගැඹුරු වතුරක්ද නැද්ද කියන එක විනිශ්චය කරන්න බෑ. අනිත් වගේ Tamanට විනිශ්චය කරගන්න බැරි මාතෘකාවක් අරගෙන විනිශ්චය කරන්න යෑමෙන් මේක කියපු ගමන් මම දන්නවා බය වෙනවයි කියලා ආර්ය උපවාදයක් වුණොත් කොහෙද ගොඩේ අපි දන්නේ නැතුව කවුරු යන ගැන හිතලා ආවට ගියට කට්ටච්චෝලිකමට වචනයක් කතා කරනවා ආර්යෝපවාදයක් වුණොත් ඊට පස්සේ එයාටම තේරෙන්නේ මේ මෙච්චර ඔක්කොම කටයුතු කරලා තියදී තපා යන්නේයි කියලා. මොකද බැලු බැලමට එයා ළඟ ওই කියන රැස්වීදන ගතියකුත් නැහැ මොකක්වත් නැහැ. නමුත් ඒ කරන කෙනා ගියව පැවිද්ද හොඳට භාවනා කරන කෙනෙක් කටගෝසාව නැති කෙනෙක්. කවුරුරට කට්ටච්චලි කොමට මොන හරි වචනයක් කියනවා. ඔය අම්බ අම්බපාලි ගණිකාව කියලා කියන්නේ භික්ෂුණීන් ඊට ඉස්සෙල්ලා සාසනයක භික්ෂුණියක් මේ හොඳට අතුගාලා තියෙන වැලිමලුවක යන ගමන් නිකන් කෙල පිටක් දාලා. ඒකට අම්බපාරි වෙන්නේ තිය අතු ගන්න නැත්තේ. ඒක කියලා තියෙන මොකක්ද දන්නවද? ඉතින් මේවා කියනකොට ඔයගොල්ලෝ මට බන්න අන්නර පරවේසි බලන්නකෝ කෙල ගැහුවා නැහැ කියලා. කියලා අර බැනලා තියෙනවා මේ මේනින්නාන්තෙට ඒ රහත් මේනින්නාන්තනවා. මියාත්ම වෙනකොට වෛශ්‍යාවක් වෙලා හිටියා. සියලු ඥාන තියෙන ඔක්කොම තියෙනවා කිව්වා වෛශ්‍ය අර වේසි අපි සාමාන්‍යයෙන් වීසි වේසි කියන එක සාමාන්‍ය පාවිච්චි කරන අපේ පැත්තේ නම් ඒක හොඳ වචන නම් නෙවෙයි බනට කියන්න වටින්නේ නැහැ හැබැයි ඒත් වෙලා තියෙන්නේ ඒක තමයි වචනේ වරද්දාගත්තට පස්සේ මෙහෙම එකක් තියෙනවා දැනගත්තා නම් ඒ භික්ෂුණිය ගාවටම ගිහලා සමාව ගත්තා නම් ඒක එතනින්ම මකන්න තිබ්බා දන්නේ නැහැ තව පැත්තක් තියෙනවා ඒ භික්ෂුණිය දන්නවනම් මට මෙහෙම කවුරු හරි නිග්‍රහ කරයි කියලා එයා උපක්‍රමයක් යොදනවා ආරයට කියලා සමා වන්දව ගන්නවා. වන්දනට සමාව දෙනවා. එයා දන්නෙත් නැහැ. ඊට පස්සේ වැඩි යටිපහුව වෙනවා. අපි දන්නේ අපි භාවනා කරනවා මේ සාසනයෙම ත්‍රිවිධ රත්නයයි තියෙන්නේ. ඒ ත්‍රිවිධ රත්නේ සංඝයාට අපි බැනලා. අපි බයින්නෝ ඇත්තේ සාමාන්‍යයෙන් වැරද්දක් කරන සංඝයාට වෙන්න ඇති. නමුත් මේ සංඝයාග තුලේ මොන ගුණකඳක් තියෙනවද කියලා පැහැදිලිව හෝ නැතෝ කියන එක බුදු කෙනෙකුගේ විශයක් මිසක් කාටවත් කියන්න බෑ. ඒ නිසා ආරසව සඳහන් කරන්න තියෙන්නේ මාත් උතින් දෙන්න වෙනවනේ. මේ මනුස්සයා වැරද්දක් කරනවා තමයි. ඉතින් ඕකේ මම ආර්ය උපවාදයක් හෝ වෙන දෙයක් කරලා පවු කරගන්න ඕනේ කියලා පරිස්සම් වෙන්න නම් අපි භාවනා කරනකොට කොච්චර කට පරිසම් කර ගන්න ඕනද කියලා හිතන්නේ. අපිට පේන්නේ නම් මේ කටට මුඛ වඩක් දාලා භාවනා කරවන්න හදනවා නිවන් දක්වන්න හදනවා කියලා නෑ. අපිට කවදා හෝ ගිහිල්ල වෙලා භාවනාවේ ওই උද්‍යප්පේ ඥානේ පන්නලා එහාට ගියාට පස්සේ පේනවා මේ හිත මිච්ඡර ලස්සන පිරිසුදු වෙලා ඊගාව චිත්තක්ෂණේ කෙලසෙනවා. මේ කෙලසිච්ච ඊගාව චිත්තක්ෂණේ සමාධියට යනවා. එකම පුද්ගලයා තුළ. එතකොට අපි යම් කිසි කෙනෙක් හොඳ නැහැ කියලා හිතියට ඒ මිනිස්යාගේ චිත්තසංතානයේ අර කියන වටිනා ගැඹුරු ධර්ම තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි හොඳයි කියාගෙන ඉන්න එකනාගේ මාර්ග ඥානය ලැබන තේ ආයි හිත කෙලසිලා බිම වැටෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ දෙක උනාට යට නැවත නැගිටින්න පුළුවන් ගතියක් තියෙනවානේ. භාවනා කරපෙන්නාට විතරක් තේරෙනවා මගේ හිත කොච්චර සියුම්ම එහෙම නැත්නම් බුදුසෙන්සේ පාවිච්චි කරන්නේ උපමාවක්වත් දෙන්න බැරි තරම් හිත යහුසුලුයි. මේ පිරිසිදුව තිබුණ එකකට සම්පූර්ණ අපිරිසිදු වෙන්න පුළුවන්. මේ සම්පූර්ණ අපිරිසිදු වෙච්ච පිරිසිදු වෙන්න පුළුවන්. උගාක් යෝගාවචරයෝ තවත් දෙක තුනක් භාවනා කරලා ඒගොල්ලන්ට තේරෙන්න පටන් ගන්නවා පරියංකේ ඉඳ ගන්නකොටම කයත් tempත් වෙලා හිතත් tempත් වෙලා සමාධිය හිටිනවා. ඉතින් කියන කොහොමද ස්වාමීන් වහන්සේ මට ඉස්සර විනාඩි 45ක්වත් භාවනා කරලා ගන්න බැරි එක මේ භාවනාව ඉඳගත්තක මම දැන් එනවනේ කියලා. ඒ මොකද ගිහියෙකුට හිතා ගන්න බෑ. එහෙම නැත්නම් ගිහිය කියන වචනේ වැරදි. පෘථග්ජනෙකුට හිතා ගන්න බෑ මේ හිත කොච්චර ඉක්මනට දියුණු වෙන්න පුළුවන්ද? ඒ වගේම දියුණු වෙච්ච හිතක් ආයෙ කෙලසෙන්න පුළුවන්ද කියලා. ඒක නිසා භාවනා කරන කෙනෙක් තව කෙනෙක් ගැන විවේචනය කරනකොට වෙන්න පුළුවන්. උනොත් ගිහිල්ලා සමාව ගන්න. ඒක සඳහා අපේ ලොකු සාංශ කියලා දීලා තියෙන ක්‍රමේ තමයි භාවනා කරන අය උදේම ඉඳ ආපු වෙලාවේ හෝ තමන් සීලය ආවර්ජනය කරන්න කියනවා. සීලය ආවර්ජනය කරලා ත්‍රිවිධ රත්නයේ කාය ජීවිත පූජා කරන්න කියනවා. ඒකල සියලු ආර්යයන් වහන්සේලාගෙන් සමාව ගන්න කියනවා. මාත් මේ බාරේ යන්න හදන්නේ. ඒක නිසා මම බුද්ධ රත්නයේ ධර්ම සත්‍යයේ සංඝ රත්නයේ සහ සියලු ආර්යයන් වහන්සේලාට වෙලා తీරන වැරද්දකට සමා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියනවා. මොකද එහෙම ආර්ය උපවාදේ නොඋනයි කියලා කියන්න බෑ අපිට වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ආර්ය උපවාදයේ තියෙන වාසියක් වාසියක් නෙවෙයි. විසකපන ක්‍රමයක් මහසිසඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ආර්ය උපවාදේ කෙරුවොත් සග්ගන්තරාව හෝ මග්ගන්තරාව සිද්ධෙන්නේ මේ ජීවිතේ විතරයි. ඊගාව ජීවිතේට ස්වර්ග ගමන බාධා කරන්නේත් නැහැ, මාර්ග ඥානෙ බාධා කරන්නේත් නැහැ. මේ ජීවිතේ බෑ. ස්වර්ගයට යන්න හම්බෙන්නෙත් නැහැ. අපි හොඳට දන් දෙන්න ඉඩ තියෙනවා. තිල් ලකින්න ඉඩ තියෙනවා. බණ භාවනාත් කරන්න තියෙනවා. නමුත් අපි දන්නේ නැතුව ආර්ය උපාදයක් කරලා. එතකොට අපි ස්වර්ග ගමන නැති වුණොත් අපා ගමනක් වෙනවා. මාර්ග ඥානයක් ලබන්නත් බෑ. හැබැයි ඊගාව ආත්මේ ආයෙත් අපිට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒකේ ශේෂ අකුසල කොච්චර ඉතුරුලා තියෙනවද කියලා. ඒක නිසා අපි කාගේ තුලත් කටවැරදීම් වෙන්න ඉඩ තියෙනවා. අත්වැරදි, පාවැරදි, කටවැරදි. අපි ඒක නිසා නිතරම ත්‍රිවිධ රත්නෙට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිරත්නයට ජීවිත පූජා කරලා ත්‍රිරත්නයේ ಗುಣ සිහිපත් කරනවායි කියලා කියන එක අපි ඇතින් නොදැන යටිපහුවෙච්ච දේවල් වලට අපි කරන පව් සමා කිරීමක් පව් සෝදා හැරීමක් වෙනවා. එතකොට තේරුම් අරගන්න ඕනේ එහෙම දෙයක් නොවුනොත් අපි භාවනා කරනකොට තපත හරියන්නේ නැතු වෙනවා අපට. එහෙම නැත්නම් භාවනානු යෝගය හරියන්නේ නැතු වෙනවා අපිට. නිතිපතා කරන බාන හරියන්නේ නැතු වෙනවා අපිට. අපේ සියලු ශක්තියින් මතු කරගන්න බැරුව වෙනවා අපිට තේරෙන්නේ මේ ආසන්න කාරණා මොකද්ද කියලා. වෙන්න මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම යෝගාවචරය පිටේ වනේ තියෙන මීමා පඳුරු අතුරට රින්ගන්නේ ඌ දන්නවා පිටේ වනයක් තියෙනවා. ඒ කියන්නේ අන්නේ වගේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා මම ස්වාමීන් වහන්සේ ලෝකේ හැදිරෙනට හැදිරෙන්නේ අං කැඩිච්ච ගොණෙක් වගේ කිය. ගුණාගේ අංග කැඩුණාට පස්සේ එතනින් කෙලින්ම මොලේටම යන කම්ම තුවාලයක් හැදෙනවා. පොඩි දෙයක් වැදුනත් පුදුමට රිදෙනවා. ඒ වගේම මොලේටම විස බීජ යනවා. ඉතින් කණ්ඩෝණකමට ඇවිද්දට ඌ පුදුම වෙහෙසකින් මහන්සි වෙනවා මේක උරුවරි වදී කිය. රිදෙයි කියලා. එහෙම නැත්නම් කියනවා ස්වාමීන් වහන්සේ මම ඇවිදින්නේ වසල දරුවෙක් මිනි ඔලු කට්ටකට හිඟාගෙන යනවා වගේ මම මේ සෙනග ඉනකොට ඉන්නේ මගෙන් කාටවත් අව කැපෙන වචනයක් නොවේ වගේ මේ ධර්ම ධර්ම සේනාධිපති මහා සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරන්නේ ඒ කියන්නේ භාවනා කරන අය නිතරම පිටේ වනේ තියෙන මීමෙක් වාගේ අංකඩිච්ච ගොනෙක් වගේ හැසිරෙන්නේ කියලා ඔය ධම්මපදට්ට කතාවේ තියෙනවා සුපබුද්ධ කියන කතාවේ මේ ආත්මේ මනුස්සයෙක් මුළු ඇඟ පුරාම කුෂ්ඨ කිසිම තැනක ඉන්න බෑ රෑ 30 හිටියානම් රෑ 30 ආගිරි ගන්න මිනිසුන්ට බුදියන්න දෙන්නේ නැහැ නිසා ඌට කියන්නේ සුප්ප බුද්ධි කියලා කියන්නේ සුප්ප බුද්ධ කියලා කියන්නේ මිනිසුන්ට බුදියන්න දෙන්නේ නැති නිසා ඒ නිසා හැන්දෑකොරේ කවුරු හරි ආවොත් සුප්ප බුද්ධ විජහාට කැම දීලා කියනවලු පේන්නේ නැති බලයක ඵලයන් කියලා කීයකරි අතරක් දෙනවලු යනවට එලව ගන්න. ඉතින් එක දවසක් මේ මිනිස්සයා සවැත්තුරේ ඉඳලා ජේතවනාරාම පැත්තට එනකොට මේ වගේ සෙනඟක් වාඩි වෙලා ඉනවා දැකලා ඒ මිනිස්සෙල කෙලවරේ වාඩි වෙනවා. එයා හිතන්නේ මෙතන දානශාලාවක් වෙන්න තියෙන දන්තලක් කියලා. එක්කෙනෙක් කතා කරනවා අනිත් ගොල්ලෝ බොහොම සීරුවෙන් අහගෙන ඉනවා. බුදුරජාණන් වහන්සේ බණ කියන ගමන් බණ අහන කටගේ හිත පරීක්ෂා කරලා බලනකොට මෙතන මේ හිටපු එක්කෙනෙක්වත් බනහන්න ඒගොල්ලෝ වෙන වෙන කතා අර ඇවිල්ලා කොනේ වාඩි වෙච්ච සුපබුද්ධ හරියටම බුදුරජාණන් සිතහාට හිත යොදලා බනහන ඊට පස්සේ බුදුරජාණන්සේ දාන කතා සීල කතා සංඝ කතා කාමණං ආදීනවන් ඕකාර සංකලේස සාමුක්ඛංශික දේශනා කියලා ලස්සන බණක් කියනවා අර ඇවිල්ලා වාඩි වෙච්ච සුපබුද්ධ සෝවන් වෙනවා හැබැයි එයාට බුදුරජාණන්සේ ගාවට එන්න බෑ මුළු ඇඟ පුරාම කහනවා ඒ වගේ මිනිසු බයිනවා. මිනිසා ඔක්කොම යනකම් ඉඳලා බුදුරජාණන් ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ බණ ටික නම් හරියට වහලා තිබුණ පහනක් ඇරියා වගේ ස්වාමීන් වහන්සේ. කැලේක අතරවම් වෙච්ච මිනිසෙකුට අත දිගහැරලා පාර පෙන්නවා වගේ ස්වාමීන් වහන්සේ. පුදුමාකාර මට වෙනසක් ඇති වුණේ කිව්වට පස්සේ බුදුරජාණන් කියන බොහොම හොඳයි කියලා මනස යනවා. මේ වගේ වෙලාවක වෙන්නේ නැති යනකොට මගදී හරකෙක් කනලා මැරිලා පහුවෙන්ද පින්නපාති වදින සංඝයා යනකොට අර මිනිස්සගේ මලකුණ තියෙනවා. ඇවිල්ලා සංඝයා කතා වෙනවා අනේ බලන්න ඊ අච්චර ලස්සන බණාල සතුටිච්ච මිනිස්සයාට හරකෙක් කනලා මැරිලා ඒකට බුදුජානනාංශ වඩන ධර්ම සභා මණ්ඩපෙට. ඇවිල්ලා මහන්නේ මොකද්ද කරගෙන හිටව කතා. මොකක්වත් මේ ස්වාංශ මේ ඔබ වහන්සේට මතකද? මේ අන්තිම වෙලාවේ මිනිස්සෙක් ආවා. ඊට පස්සේ ඔබ වහන්සේ ස්තුති කරලා ගියා. අනේ මේ මිනිස්සයා මෙච්චර සන්තෝෂෙන් ඔබ වහන්සේගේ බණ අහලා එළියට යනකොටම හරකෙක් කරන මැරලා. අපි ඒකයි කතා කරේ. ඊට පස්සේ බුදුරජාන්සේ කියනවා සුප්පබුද්ධි සුප්පබුද්ධ කුටි එනකොට දිලින්දෙක් යනකොට අදලිද්දෙක් එනකොට මෝඩයෙක් යනකොට ඥානවන්තෙක්. කියන්නේ නොකිය කියනවා නිවන් ලැබලා තියෙන කියලා. එහෙම නැත්නම් සෝවාන් වෙලයි. ඒක සංඝයා අහනවා මේ පස්චිම භවික මෙච්චර සෝවාන් වෙන්න පිං ඇති මේ මිනිස්යාට මේ ඇඟ මුළු අස්සන් කුෂ්ඨ අවිල තියෙන මොකද කියලා. එතකොට බුදුරජාණන් කියනවා මීට ඉස්සෙ හිටපු පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ කාලේ මෙයා සමවයසේ කෙල්ල කොල්ල ගොඩක් වට කරගෙන වාහනවල බීම જાති දාගෙන කැම જાති දාගෙන නගරයේ ඉඳලා වීදි සංචාරය යනවා උයනට යනකොට අර තගරසිකී බුදු පියාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බඩතුලේ පාත්‍රයේ තියාන බිම්බලාගෙන පින්න පාත යනවා මේ දෙකොල්ල හම්බ වෙනකොට අර කණ්ඩායම් නායකයෙක් වශයෙන් හිට මේ සුපබුද්ධි ඒ ආත්මේ ඒ සංගයා දැකලා බල්ල කියන නැද්දකී විතරක් කුෂ්ඨ රෝගියෙක් වගේ සිලන්දරෙක් වෙච්චාම ඕමද බින් බලාගෙනදී නොදකින් මේ ආත්මේ කියලා අර පසේබුදුර ජානනාංශයට බයින. හරියට ඇඟ මුළුස්සන් කුෂ්ඨ තියෙන එකෙක් කුෂ්ඨ වහගෙන යන්න වගේ මෙහෙමද ඉලන්දාර ජීවිතයක් ගත කරන්න ඕන කියලා බයිනවා. බයිනෝට ඉතින් අනික් කට්ටියත් තියෙන සාදු කියන්න ඇති. බැනලා තියෙන්නේ පසේ බුදුරජාන් වහන්සේ නමකට. ඒ ස්වාමීන් වහන්සේ හම්බුෙත් නැහැ මෙයාට පව් සමා කරන්න. බුදුරජාන් කියනවා එතැන් පටන් මේ දක්වා අපාගත වෙලා මේ සේස අකුසල කර්ම වලට තමයි මේ කුෂ්ඨ රෝග ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක විමසන අටුවාචාර්යවංශ මෙහිමනට මේ වට කට කට්සෝලිකමට කියපු වචනෙන් ලැබිච්ච කිසිම ලාභයක් නැහැ. පාඩුව සංසාර බුද්ධ කල්ප ගානක් අපාගත වෙලා. ඉතින් ඒ නිසා භාවනා කරන අය අතර සංඝයා අතර වචන කතා කෙරුවොත් අපි දන්නේ නැහැ අපි කොතන හැමත් එක්ක ගසගනීද කියලා. මට්ටම දන්නේ නැතිකම නිසා අනික් අය බැන්නත් අනික් අය කටයුතු කරලා සංඝයා දැනගන්න ඕනේ මම දැන් පිටේ වනේ කියන මීමෙක් වගේ සාමාන්‍ය මීමෙක් නෙවෙයි මට ආසාදන වැඩි පරිසම් වෙන්න ඕන. ඒ සුපබුද්ධ කුට්ටි පස්සේ බුදුරජාණන් කියනවා මෙයා මේ වෙලාවට සුස්ස දිවි ලෝකේ විශාල වේමානික භික්ෂුවක් මේ සංඝයා වහන්සේ නමක් මේ දේවතාවෙක් විදිහට ඉන්නවා. දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල පහෙන්ම පුදුමාඩ ආඩ්‍යයි. දිව්‍යමය ගන්ධ වර්ණ රූප ශබ්ද ගන්ධ රස වලින් ඔක්කොටම වැඩි මොකද බුද්ධ ශාසනික පින් කරගත්ත කෙනෙක්. කලින් ආවු දිවුරු ඉච්චර නැහැ. ඒ නිසා දෙවියන්ට ඊර්ෂ්‍යා හිතනවලු. බුදුරජාණන් ලෝකසාන්සේක බණ කතාව කියලා කියනවා දෙයියෝ කියන යකෝ සුප්ප බුද්ධිය දිවි ලෝකේ කියන්නේ කිව්වා. මේ මෙතකම් මිනිස්සුන්ගෙන් බැනුම් අහපු කුෂ්ඨ රෝගියා මේ සුප්ප බුද්ධත් දිවි ලෝකේ ගියයි කියලා ඒ වගේ අච්චර අකුසලයක් කරලා මේ තරම් පහත් ජීවිතයක් ගත කරපු මිනිස්සයාට බුදුබණක් අහලා එතන හිටපු කිසි කෙනෙකුට නිවන් දකින්න හම්බුන්නේ නැහැ. එමස නිවන් දකින්න. එතකොට බුදුරජාණන්සේ සුභබුදුර සලකන්නේ භික්ෂුවකට වගේ. ඒ නිසා අපි මේ දකින්න සම්මත ස්වභාවය අපි ගිහින් භාවනා නොකරන කාලේ වට ප්‍රශ්න නැහැ. ඔය භාවනා කරගෙන යනකොට හොඳට මතක තියාගෙන ඉන්න. ඒ කොයි තැන කොයි ගුණේ පිහිටලා තියෙනවද කියන්න බෑ. ඒ තරම්ම අපේ හිත වෙනස් වෙන සුළුයි. ඕනේ නරක තැනක මේ මඩ ගොහරෝක නිලුමක් හැදෙන්න පුළුවන් නිලුම පුදුම ලස්සනයි පුදුම සුවඳයි පුදුම බුද්ධ පූජාවට ගන්න පුළුවන් හැබැයි තාම නිලුම තියෙන්නේ මඩ ගොහරුවේ අපි හිතනවා නම් නිලුම් හට ගන්න පුළුවන් වෙන්නේ මේ යූරියා පොහොර දාලා රටින් ගినాපු පොහොරවල කියලා නෑ නිලුම අරගන්නේ මඩේ නිසා භාවනා කරන එක්කනට මේ කර්ම දන්නේ නැතුව ධර්ම දන්නේ නැතුව මේ රට්ටු සාමාන්‍ය විදිහට කතා කරන විදිහට කතා කරන්න ගියොත් පටලැවෙනවා. පටලැවුණාට ප්‍රශ්නයක් නැහැ. මම පොඩි කාලේ මං කිව්වා හරියට බැනලා තියෙනවා සංඝයාය. නමුත් දැන් ඉන්නේ ඉන්නේ මට තේරෙනවා මට ඒ දවස්වලම තිබුණ ගතියක් මට මේ සතිය කියන එක දැනගන්න හමුනේ අවුරුදු 26 දී අවුරුදු 25 එක්කෙනෙක් භාවනා කරනවා දකින්නට මට වඳින්න හිතෙනවා. කාශ්චරියක් මේ ලෝකේ. අවුරුදු 25 එකෙක් 23 එකෙක් 24 එකෙක් මොකද ඒක හොන්දටම සෙල්ලක්කාර වයසනේ. එහෙම මිනිස්සෙක් භාවනා කරනවා කිව්වහම මට ආගම ජාතිය මොනවත් හිතෙන්නේ නැහැ. අනේ මේ මොන තරම් පිනක්ද කියලා. ඒ නිසා භාවනා කරන එක නම් පුළුවන් තරම් බලනවා. ඒ පාර යන ඒ බුද්ධ ධම්ම සංකේන ත්‍රිවිධ රත්නේ හෝ සීල් සමාධි ප්‍රඥා පුරෝණ කියන දැකලා දැකලා ඇහැ පිනව ගන්න. දැකලා සාදු කියන්නේ අපි ලොකු සංසි කියන කොයි තැනක හරි කමක් නැහැ. කොයි නිකාය හරි කමක් නැහැ. සීල සමාධි ප්‍රඥා පිරෙනවා නම් ඒක මගේ වැඩක් කියලා සාදු කියන්නේ. එතකොට අපිට මේ ලෝකයා නරක වැඩ කරනවා, සංඝයා නරක වැඩ කරනවා අපිට ප්‍රශ්නයක් නැහැ. මම සාක්ෂි වෙන්නම්. පහුගිය අවුරුදු 20 30 40 ඇතුළත අනිවාර්යයෙන්ම ලංකාවේ භාවනා දියුණු වෙලා තියෙනවා. රට රාජ්‍ය වල ගියාම හිතා ගන්න බෑ. මට මතකයි මං ගිය වෙසක් උත්සවයේ දවසේදී පාර්ලිමේන්තුවේ ඉස්සරහා කරන වෙලාවේදී ඔය පොලිස්පතිතුමා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ලෝකේ නරක තමයි. මට පොලිස් වාර්තාවලින් පේනවා මේ වෙසක් වෙනකොට ආමිෂ පූජාවල් පුළුවන් තරම් අඩු වෙලා හැම පන්සලකම මේ ප්‍රතිපත්ති පූජාවල් නැගලා තියෙන ස්වාමීන් වහන්සේ. අපි ඉන්නේ මහා පුදුමාකාර තැනක. එහෙනවා තමයි නරක දේවල් නැත්තේ නෑ. නැවතට සතුටු වෙන්න පුළුවන්. ඒ මොකද අපි නන්නාඳුන තැන්වල පිරිස් භාවනා කරනවා. ඒ නිසා අපි ඒකත් සාදු කියලා අපි වැඩක් කියලා හිතාන කටයුතු කරනවා නම් ඉතින් අපිත් එක්ක ඉන්න කට්ටිය ඇත්තටම අඩුපාඩුකම් තියෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එක වත්තලිය කන කට්ටියනේ. එක පැද්දට පුදින කට්ටියනේ. ඒ කතා කරලා යන්න පටන් අරගත්තොත් අපි එක අම්මගෙන් කුසින් උදාගත්ත දරුවන්ට වැඩිය මේ භාවනා කරනකොට අපි අතර එන ඒ ඒ ධර්මමේ ඥාතිත්වය පුදුමයි. ඒකට බුරුම ස්වාමීන් වහන්සේ කියන වචනේ මම සිංහලට දාන්නේ අපිට මෙතන නෑකමට වැඩිය ඕනෑකම තියෙනවා. ඒ නිසා අපි අතර බුදුම ඥාතිත්වයක් තියෙන නිසා කවුරු හරි කොතනකෝ මේ අප්‍රමාද ධර්මයේ වඩනවනම් සතිය වඩනවනම් මතක තියන්නේ අපේ කම්පැනි එකනේ අපේ ඥාතියේ එයාගේ අඩුපාඩු ගන්න වගේ තියෙන්න පුළුවන් ඒවා මේ සති ධර්මයත් එක්ක බලනකොට පුංචි දෙයක්. ඒ නිසා ඒකට සාදු කියනකොට අපේ හිතේ නිකම්ම මුදිතාවක් වැඩෙනවා. අපේ හිතේ පුදුම ප්‍රසාද ජනක ගතියක් වැඩෙනවා. එතකොට අපි කවදාකවත් සමගියව භාවනා කරන එකට ඉන්න සංඝයා කෙරේ නරක හිතන්නේ මට හොඳට තේරෙනවා, පේන්න තියෙනවා. අද පැවිදිලා ඉන්න හුඟක් සංඝයාට නැත්නම් මෑණිවරුන්ට අනික් මෑරුණු සහ සංඝයා කරන දේවල් දැකලා පුදුමාකාර හිත නරක කළ ජීවත් වෙනවා. වෙන කෙනෙකුට කියන්න බැරි තරම්. එහෙම මේකක් නැහැ. ඕම පේන්න තිබුණාට ඔය හැම කෙනාම ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ වැඩ කරගන්නවා ඇති කියන වාසිය ගත්තොත් අපිට ඉදිරි ගමන ලේසි වෙනවා. කොටිම අපි සාමාන්‍ය ක්‍රමයට අපි කියන විදියට සූවිසි මහා ගුණයන්ගේ නමයක් සරුවච්චන්හන්සට අයිති හයක් ධර්මයට අයිති තව නවයක් තියෙන සංඝයාතේ. ඒ නිසා භාවනා කරන පිට සිතා ගන්න මමත් සංඝයා කිය. සුදු වෙන්දයි කියලා ගෑනු උනායි කියලා උපසම්මත වුණේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. බුදුහාමර අපිට ඒක දීලා තියෙනවා. ඒ නිසා මාත් සංඝයා අපි මේ කොයි සංඝයා වැරද්දක් කළොත් ඒක ඉතින් අපේ කොම්පැනි කට්ටියනේ ඉතින් මොනව කරන්නේ? ඒකත් ඉතින් හැලියේ කුණු නෑඹිලින් වහගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් අපේ අම්මලාට තාත්තලාට අපිට සතුටු වෙන්න පුළුවන්. අදීම කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි ළඟ තියෙන හිතේ කහට චේතෝ කීල විනිබද්ද පැත්තකට දාලා අපි වෙනදට වැඩිය වාසනාවන්ත යුගයක නැත්තම් භාවනාවකට නැඹුරු වෙච්ච යුගයකට අපි ඉන්නේ ඒ නිසා අපි මේ අඩු පිටිසට භාවනා අඩු කරන විශාල ජනතාවේ ඉන්නේ කාම ලෝකේ අඩු පිටිසට අපිත් එකතු වුණා මාත් මේ අපේ පිටිසට ආඩම්බරයක් ගෞරවයක් ශක්තියක් වෙන්න ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය පධානමන්්වාය සඳහා අනිකෝ සියලු භාවනා කරන අයට මුදිතාව පහල කරගන්න මේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා